දුප්පටි විජ්ජ කියන වචනේ අදහස විනිවිද දකින්න අපහසු අමාරු කියන එකයි. නමුත් ඒක අඩු ගානේ මෙන්න මෙහෙම ගැට හයක්, බොරු වලවල් හයක්, පන්ති ස්ථාන හයක් මේකේ තියෙනවා කියලා දැනගෙන හිටියත් ඒක කෙනෙකුට ලොකු වාසියක් සිද්ධ වෙනවා. හිංසා සුතමේ වශයෙන්මුත් ඒකේ වටිනාකමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒකේ තර්කයක් තියෙනවා. ඒකේ ණය විපස්සනාවක් තියෙනවා. ඒතකොට චින්තාමය වශයෙන් බැලුවත් පේනවා මම කලාතුරකින් තමයි කෙනෙක් ජීවිතේ බලන්නේ අපි මේ ඩොලර් එක කීයද පාන් ගණන් කීයද උෂ්ණත්වය කීයද ඒවනේ බල බල ඉන්නේ. නමුත් මේ ජීවිතේ මේ සංසාර ගැටලුව විහිඳ විසඳනකොට අපි දැකිය යුතු දැනගත යුතු මේ දුක්පට විජ්ජ විනය දැකීමට අමාරු කාරණා පිළිබඳව කල්පනා කළ බැලුවොත් පේනවා ඒ සඳහාම සැදී පැහැදී සිට මේක තේරුම් ගත්තොත් මිස එහෙම මේ දුවන ගමන් වමතින් අල්ලලා මේක තේරුම් ගන්න බෑ. ජෝතිම්ම අල්ලන්න ඕන. ඒ විතරක් නෙමෙයි භාවනා කරනකොට පේනවාද භාවනා ලෝකේ මොන්න තරම් පටලවිල්ලක තියෙන කියලා. බිස්නස් ලෝකේ වගේම තමයි. මේ තමන් භාවනා කරනවා කියන එක කියා පාණ්ඩයි විකුණ ගණ්ඩයි නැත්නම් භාවනා උගන්වන්නයි මේ දඟලන දැඟලිල්ල වෙන විදිහට කියනවා බුද්ධ ආගම බිස්නස් එකක් කරගෙන තියෙන හැටි බලනකොට බිස්නස් බුද්ධිසම් කියලා එකට කියන්නේ වෙන මොකක්වත් අතර වෙනසක් නැහැ. නමුත් මේ ගැටළු ස්ථාන දිහා බලනකොට පේනවා මේ මිනිස්සුયો මේ මේ සාසනය අල්ලලා තියෙන වම තින්ද නැත්නම් දෝ තින්ද කියලා. එහෙම කරනකොට යෝගාවචරයට තේරෙනවා ඇයි බුදුරජාණන් වහන්සේ මේක ගැඹුරුයි කියලා කිව්වේ? ගැඹුරුයි කියලා කිව්වේ මෙන්න මේ පටලවා ගන්න නිසා. මේකේ තියෙන මේ ග්‍රන්ථ ස්ථාන තේරුම් නම් තේරුම් ගන්න නැතුව මේක නිකන් සාමාන්‍ය <coughs> පුංචි පුංචි සෙල්ලම් බඩුව වගේ ගන්න දාගන්න හදනවා. දාගත්තොත් සර්පයත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා සර්පයා වැරද්දෙන් අල්ලගත්තොත් කනවා. විෂගෝර සර්පයා. එනිසා අල්ලනවා නම් අල්ලන්න ඕනේ හරිතැනි. ඉතින් අන්න ඒ තේරුම් ගැනීම සඳහා අර සූත්‍රමේ වශයෙන් චින්තාමේ වශයෙන් නෙවෙයි භාවනාමය වශයෙන්ුත් අපි සාමූහිකවත් මේක තේරුම් ගන්න ඕනේ. කොච්චර සාමූහිකව තේරුම් ගත්තත් පුද්ගලිකවත් පෞද්ගලිකවත් තේරුම් ගන්න ඕනේ. සාමූහිකව තේරුම් ගැනීමේ ලස්සන සාය මේ මේ ආගමික වටනකමක් තියෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික වටනකමක් තියෙනවා. මොකද මේක තමයි ශිෂ්ටත් ශිෂ්ටාචාරය ඉහෙළම කෙලවර. මේක තමයි හැදියාවේ ඉහෙළම කෙලවර. මේක තමයි මහත්ම ගතිය ඉහෙළම කෙලවර. මේක තමයි සભ્યත්වය කියන්නේ. ඒ නිසා අපි එන්නේ එන්නේ මේක සුද්ධ කර කර සුද්ධ කර කර සුද්ධ කර කර යනකොට මේ අහුවෙන මේ හමුවෙන මේ ඉගෙන ගන්න දුප්පටි වෙච්ච කාරණා වලින් අපි ඊයේ ඉගෙන ගත්ත මේ අනිමිත්තන් කියන එකත් ගා ගැඹුරක්. අද මේ කතා කරනවා අස්මීතිකෝ මේ විගත. මම වෙමි කියන එක මයි ළඟ නැහැ. එහෙම නැත්නම් මමයා නැහැ කියලා කියනවා. අයමස්මීති න සමනුපස්මාමි. මේ මගේ කියන ගතියකුත් මයි ළඟ නැහැ. මට පේන්න නැහැ. ඒ වුණාට මේ විචිකිච්ඡාව කතං කතා සල්ලං. ඒ කළ නොකළ දේ ගැන පිළිබඳව කුකුස් කරන ගතිය හිතේ තියෙනවා. ඉතින් මෙහෙම කියනවා නම් සාරිපුත්‍ර ස්වාමීන් කියනවා මේක බුදුහාමුදුරණ කරන නිග්‍රහයක්. මේක ධර්මයට කරන නිග්‍රහයක් නිස්සරණං හේතං ආවසෝ විචිකිච්ඡා කතා කතා සල්ලං යදිදං අස්මිමාන සමුග්ඝාතෝ අස්මිමානයේ කියනක නැති කරම මිනිහට කවදාකවත් මේ කළ නොකළ දේ පිළිබඳව කුකුස් වෙන්නේ නැහැ. එන්න බෑ. ඉතින් මම මේ අස්මිමානයේ බලක නැහැ. නමුත් මට අරග කිරුවොත් හොඳ මේ කිරුවොත් හොඳ මේ ඉස්සරහටද යන්නේ මේ පස්සටද යන්නේ මේ සමතද මේ විපස්සනාද මෙන්න මේ කතං කතා සල්ල එහෙම නැත්නම් මේ කච කචේ කියලා කියන්නේ උකට තමයි කතං කතා සල්ලි සල්ලි කියලා කියන උල මේ කාය වැදුනට පස්සේ ඒක කොහොමඩක් කලවන්න බෑ ඒකවල තේරුම් අරගන්න ඕනේ මේ මමයා තමයි මේ විචිකිච්ඡා ස්වභාවයෙන් මේ <clears throat> අවිද්‍යාව වැඩ කරන හැටි. මේ විචිකිච්ඡාව නැති කරන්න ගොඩ බේස තමයි අද්භේත තමයි සද්ධාව. සද්ධාව නැතිකමයි. කවදා හෝ සෝවාන් වුණාට පස්සේ සද්ධාවෙන් නෙමෙයි විචිකිච්ඡාව අයින් කරන්නේ අත්දැකීමෙන්මයි. තමන් අද නොසලින සද්ධාාවක් බවට පත් වෙනකොට <clears throat> තමන්ගේ භාවනාව අපිට බුදුහාමරෝ පිළිබඳ එච්චර ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනකම නැහැ. ඕනෙම නැහැ. ධර්මය ඕනෙත් නැහැ සංඥාව ඕනෙත් නැහැ. කොච්චරද කියනවනම් ඒ රහත් වෙනකොට ශ්‍රද්ධා 100ක්ම නැති වෙනවා. අස්සද්දෝ කියලා සඳහනක් තියෙනවා සතන් වාචක. අකතඤ්ඤෝ කෘතගුණ සැලකීමක් නැහැ රහතන් වාචක. මොකද උන්වහන්සේ කරණ තියෙන්නේ බුදුහාමරගෙන් අරන් තියෙන්නේ අය බුදුහාමරට වැඳ වැඳ ඉන්න ඕන කමක් නැහැ. බුදුහාමරගේ ශ්‍රද්ධාවෙන් නෙවෙයි දැන් තේරුම් ගන්නේ අත්දැකීමෙන්. අත්දැකීමෙන් දන්නේ කරාට මේ කායික ශ්‍රද්ධාව කොරන්නේ. හැබැයි එතෙන්ට යනකම් අඩු ගානේ සීක පුද්ගලයෝ වුණත් ඒ ශ්‍රද්ධාව තමයි වැඩ ගන්න. ඉතින් ඒක නිසා අපිට විචිකිච්ඡා කතා කතං කතා සල්ලං කියන මේ උල ඇනිලා තියෙනවා නම් මොන දේකලුවත් සැකයි. මොන දේකලුවත් සැකයි. ඒක නිසා මේ අස්මි කියන මාන්නේ අස්මි කියන කුඤ්ඤේ මමයා මේක කොච්චර වැදගත් වෙනවද? එහෙම නැත්නම් මුදින් තේරුම් ගන්න ඕනද කියන එක තේරෙනවා. මේ දස සංයෝජන ධර්ම ගැන කතා කරනකොට සෝවාන් මාර්ගෙන් නිකුත් වෙන ඉවත් වෙන ඒ මූලික සංයෝජන තුන කතා කරනකොට සීලබ්බත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන්නේ මේ සක්කාය දිට්ඨිය වශයෙන් පෙනී සිටින්නේ අස්මිමානෙම තමයි. මේ මමයා. හැම දෙයකම ගියොත් මගේ මගේ මගේ මගේ මොනවා ලෝකෙට වුණත් කමන්නේ මගේ ටික බේරිලා. ඉතින් ඒකෙම සරව ටිකක් තමයි අපේ කියන එක. මම කියන එකේ තුවාලේ සරව ටිකක් තමයි අපේ. ඉතින් අද ලෝකේ තියෙන මේ යුද්ධ තේරම ඒ අපි එකම රක ගන්නනේ. ඒ වගේම අනියම් ප්‍රේම සම්බන්ධතා සේරම මගේ සැප ලබ ගන්නනේ. මේ ලෝකේ පවතින සදාචාරයේ කෝක වුණත් මට අනියමෙන් හරි කමන්නේ ඒ කාම සැප ලැබෙනවා නම් මම සන්තප්‍රණය කරන්න යනවා. ඒක සඳහා මිනිස්සෙක් මේ යුද්ධෙටයි කාමෙටයි ඕන දෙයක් වළංගුයි කියලා කතාවක් තියෙනවා. යුද්ධෙටයි කාමෙටයි කාටවත් වග වෙන්න ඕන කමක් නැහැ. කොයි දෙයකටවත් ප්‍රශ්නයක් නැහැ. මේ භාවනා කරන බඩ පේන විපස්සනාටත් වගේ වෙන්න ඕන නෑ කියලා තුන්වෙනි එකක් දෙන්න පුළුවන්. කාමයේ පිළිබඳ කිසිම කිසිම කෙනෙක් කිසිම දෙයකට වගේ වෙන්නේ නෑ. ඒකට ගියාට පස්සේ කොතනින් කෙලවර වෙනවද දන්නේ. යුද්ධෙට ගිහිලත් වග වෙන්නේ. විපස්සනාත් ඒ වගේ. ඉව නැත්තම් ඇත්තට ඔය කාමයට යුද්ධයට උත්තර හොයන්නත් බෑ. කාමයට යුද්ධට යුද්ධයට යුත්තර හොයන්නේ උත්තර විපස්සනා කරන්න ඕනේ. ඒක හුඟක් කරාට එන පුද්ගලික මට්ටමේ. නමුත් ඒ කරන සමාජයක ඉන්නකොට සෑහෙන වාසියක් තියෙනවා. අස්මි මම වෙමි කියන එක ලැජ්ජාවට කාරණාවක් වෙනවා. මේ මගේ කියාගන්න එක ලැජ්ජාවට කාරණාවක් වෙනවා. එතකොට අපි මේ සියලු දෙනාම පොදුවේ කටයුතු කරන්න පටන් ගන්නවා සාංගික කියන වචනේ සබ්‍රහ්මචාරී කියන වචනේ ඔක්කොගෙම තියෙන්නේ පුදුමාකාර සුන්දර ගතියක් ඔක්කොම සමෝසේ බෙදිලා යන්නේ සාංගික වෙලා තියෙන්නේ සාංගික උනාට පස්සේ අරයට අයිටි මෙයාට අයිටි කතාවක් නැහැ ඕන සංඝයා වංශනකට කැපයි සබ්‍රහ්මචාරී කිව්වහම සමගිය බ්‍රහ්මචාරී හැතරන සියලු දෙනාම සමානයි ඔක්කොම කල්යාණ මිත්‍රෝ එක්කෙනෙක් අයියා වෙන්න හදනවා එක්කෙනෙක් අක්කා වෙන්න හදනවා මුතුන වෙන්න එහෙම කතාවක් නැහැ. ඔක්කොම කරලා ආන්න එතකොට විතර ඩිංගිත්තක් හරි අපිට මේ අස්මිමානේ තියෙන තාක්කල් මුදුන වෙන්න හදන ඇටි අස්මිමානේ තියෙන තාක්කල් කියන්න පුළුවන් මේ විචිකිච්ඡා කතා කතාන්සල්ලම් තියෙන. අස්මිමානේ තියෙනකන් Taman කළ නොකළ දේ පිළිබඳව හරිද වැරදිද හරි මොනවා හිතනවද දන්නේ ඉස්සරහට යනවද පස්සට යනවද සමතද විපස්සනාද ආදි වශයෙන් මේ තියෙන එක බුදුජානනාංශය මෙතන සල්ලං සල්ලක් කියන්නේ උලක් විදිහට සඳහන් කරලා තියෙනවා හැම පෘ탁ජනෙක්ම පෙළෙනවා මානසික අසහන කියලා කියන්නේ මේක ටිකක් බරපතල තත්ත්වයක් මේ කරපු නොකරපු දේ පිළිබඳව සමන්ට සැකයි ඒ නිසා මේ සැකේ ඊවහාගියාට පස්සේ අපි ලෝකෙ පිස්සෝ කියලා කියනවා පිස්සෝ ලෝකයට පිස්සෝ කියලා කියනවා විසංගතේ ඉන්න ඔක්කොටම දන්නවා එළියේ ඉන්න පිස්සෝ කියලා විශ්වකොටුවේ ඉන්න හොඳ කකුල්. මම ගියා වෙන්නේ ඉස්සලා වැඩමුළු දෙකට ඒ හොඳටම මිනිමරුන් චෝදන ලැබුවාය. අනේ පුදුමාකාර සද්ධාාවක් තියෙන්නේ. හරි වාඩි වුණත් වාඩි ඉන්නේ හරියට පෙළට. සාදු කිව්ව සාදු කියන ඔක්කොම එක අඬට. කිසිම වෙලාවක චයකොස්සන්ගේ හිමක් නැහැ. එච්චර ලස්සන විනයගරුක භාවයක් යුදහම්දා කන්දවරුකවත් මම දැකලා නැහැ. ඉරගේ ඉන්න කට්ටිය. ඒ නිසා පිස්සන් කොටුවට ගියත් පිස්සන්න පේන්නේ එළියේ ඉන්න කොණ්ඩ පිස්සු. අපි වල්ලලා දාලා උන් අපි වෙල්ලලා දාන්න උන්ට තියෙන සුදුසුකම් මොකද්ද? උමුත් පිස්සු ගෙලින එකමයි කරන්නේ. උන් අර සම්මත පිස්සුවක් කෙලිනවා අපි සම්මත නැති පිස්සුවක් කෙලිනවා. ඉතින් ඉන්න මිනිස්සු දන්නවා හොඳටම සාධාරණ කරන මිනිස්සු ඉන්නේ ඇතුලේ අසාධාරණ පෙරේතයෝ ටික එළියේ ඉන්නවා කිය. උන් පුළුවන් තරම් උන් දන්නවා හිරේට අහුවෙන්නේ නැතුව වැඩේ කරන්න ඇති. දරුවෝ දන්නේ නැහැ. එහෙම නැත්නම් අහුවෙන්න ඕන නේකොට කාගෙන් නමක් දානවා ඌ ඉරේ යනවා. වැඩ කරන එක මේ. ඒ වගේ සමාජයේ තම අපි ජීවත් වෙන සමාජය ශාසනය කියන එක අඳුනගෙන සාංගික කියන එක අඳුනගෙන සම්ප්‍රක්‍මචාරය කියන අඳුන කටයුතු කරනවා නම් අපිට පුළුවන් මේ යෝගාවචන අතර දිය වෙලා යන්න. ගංගානංගගේ වැලි තලාවක දෙන වැලියටක් වෙන්න පුළුවන් අපට. කියලා දෙන කාලසටහන වැඩ කරනවා. ඒකේ වෙලාවට බත් දෙනකොටපත් කරනවා. බුදිය ගන්න ඕන බුදිය ගන්න ඉවරයි. ඕකනේ කරන්න බැරි අපිට. අපි අහනවා මේ බුද්ධිය ගන්න වෙලාවේ පොඩ්ඩක් කලින් ගියාම මොකද වෙන්නේ කියලා අහන ඕන්න. ඊට පස්සේ අහනවා පොඩ්ඩක් වෙලා හිටියොත් මොකද වෙන්නේ කියලා මට විතරක් බැරිද කියලා අහනවා පොඩ්ඩක් කලින් යන්න බුද්ධිය යන දෙන්න. හැම එකටම මම ඉස්සර කරගන්න හදනවා. මම යැමැති කරනවා. ඒකෝට හැමදාම කේල්වරියක් තිබ්බොත් කේල් කනක මුල්වරියෙමයි ඕනේ. බැරි වෙලා හරි දෙවෙනි වෙරින් දුන්නොත් හිතර හරිනේ. හැම වෙලාවෙම මුල්වරියම බෙදන්න ඕනේ. තාන ගෙදර මගුල් ගෙදර වතුර අල්ලනකොට ඉස්සල්ලාම වතුර ඇල්ලුවේ නැත්තම් උන්ගේ කෑම ඕනෙත් නැහැ. මේවා තමයි අද ලෝකෙ තියෙන චාරිත්‍ර මේවා දිහා බලනකොට ඒ අස්විමානය නිසා වස්තු නැතිකම නෙවෙයි මනුෂ්‍යයා පෙළෙන්න හේතුව මේ වස්තු බෙදා ගැනීමේදී තියෙන මාන්‍ය නිසා මේ වස්තු වල අපි අපි කියනවා වස්තු සමාජයේ බෙදී යෑම දිහා බලනකොට 90ක් වස්තුව කරකෙන්නේ 10ක් විතර මනුෂ්‍යයන් අතර. ඉතුරු 90ම අර ඉතුරු 10 බෙදාගෙන බෙදාගෙන නෙමෙයි ඉතින් ලෙව කාලා ජීවත් වෙනවා. මේ මාන්නේ නිසා. අද 100ට එකක් වෙන ඇමරිකන් ජනතාව පිළිබඳ ලියවිච්ච 1% කියලා ගහන වෙබ්සයිට් එකට ගිහිල්ලා පෙන්නයි ඒගොල්ලෝ ධනේ ෂේර මතේ තියාගෙන. කාටවත් දෙන්නේ නැහැ. ඒ වගේ මේක කවුරුත් දැනගන්නවත් බැරි වෙන්න බැංකුවට දාන්නෙත් නැහැ. ඌයන් කොට්ට මෙට්ට මහලා ඒ උඩ බුදියාගෙන ඉන්නවා. වීදම් කරන්න වෙලාවකුත් නැහැ. අප්‍රිකාවේ එදා වේල කණ්ඩ නැතුව ෆොටෝ එකක් දාලා තියෙනවා ඒ ළමයාට පයින් යන්න බෑ. ඒ ළමයාට තව කිලෝමීටර් කාලක් යන්න ඕනේ මේ දන්සලට යන්න. ඇවිද ගන්න බෑ. ඒ කිලෝමීටර් කාලේ යයිද කියලා දන්නේ නැති නිසා එයා පිටිපස්සෙන් කිජුලිහිනේ කැවිදිනවා තව මැරිච්ච ගමන් කණ්ඩ. අප්‍රිකාවේ ෆොටෝ එකක් දාලා තිබුණා. ඊළඟ යයිද ඒ දන්තර ගාවට යනකම් යා ගන්න පුළුවන් වෙයිද දන්නේ කිසිලු දිනය පිටිපස්සේ යනවා. ඒ ෆොටෝ එක ගත්ත මිනිස්සයා සිය දින සාගෙන තියෙනවා. එහෙව් ඛණ්ඩ නැති ලෝකෙක අපිට මොන භෝජන සංග්‍රහයද? අපිට මොන බර්ත්ඩේ පාටිද? ඒක නැති වෙන්න හේතුව මොකක්වත් නෙවෙයි. මේ මාන්නේ මේ අස්විමානේ. ඉතින් අපි භාවනා කරන ලෝකේ උඟ දෙනෙක් ඒක අනිත් පැත්තට ගිහිල්ලා නැහැ. මට නම් මාන්නයක් නැහැ. මට අස්විමානයක් නැහැ. නැත්තම් අස්මීති කෝමේ විගතක්. මයි ළඟ නෑ අයමස්මීති න සමනුපස්සමපාසයි මයි ළඟ ආත්මයත් මමෙක් ඉන්න බව මට පේන්නේ නෑ කියලා අපි කියනවා. නමුත් එහෙම කෙනෙක් ආ විචිකිච්ඡාවක් තියෙන්න බෑ. ඉතින් මේක අපි මේ අවුරුදු 2500ක් පරණ මේ ලෝකයේ අන්තිම කෙලවරක තියෙන රටකට වෙලා ඉඳගෙන බණ භාවනා කරන කණ්ඩායමක් වශයෙන් බලනකොට අපි අතර මේවා තියෙන එක ගැන එච්චර පුදුම වෙන දෙයක් නැහැ. අපි මේක දැනගන්න ඕනේ. මේ ශාසනේ නම් බුද්ධ වචන නම් මේ දෙක එකට හිතින්න බෑ. යම් කිසි තැනක විචිකිච්ඡා කතා කතන් සල්ලි තියෙනවනම් ඒකයි අස්මිමානයයි දෙක එකට යන්නේ. ඒ යාළඟ අස්මිමානේ නැහැ කියලා හරි කියන්න පුළුවන් කමක් නැහැ. ඒක බුද්ධ වචන කරන නිග්‍රහයක්. මේකට මම නිදර්ශනයක් කියන්නම්. නැත්තම් මේ ත්‍රිපිටකයෙන් ගෙනහැර පාන්න. එතකොට මේකේ තියෙන බරපතලකමත් මේක දේවල් සාකච්ඡා කරන්න උදේ පාන්දර හොඳ නැත්තේ නෑ. අස්මි මුස්පෙන්තුවක් නෙමෙයි. හොඳ දෙයක් කියලා තේරෙයි. සරුවචන් ආහන්සේ වැඩ ඉන කාලේ මේ දසුත්‍ර සූත්‍රයේ දේශනා කරපු කථානායක සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ ළඟට අනුරුද්ධ මහ රහතන් වහන්සේ එතකොට මහ රහත් වෙලා නැහැ. ළඟට ගිහිල්ලා අනුරුද්ධ හාමුදුරුව බුදුහා මේ සාරිපුත්‍ර සාංශර කියනවා එවැත්ති මට දුර භාවනා සිද්ධ වෙනවා. මට දිබ්බ චක්කු ඥානෙ තියෙනවා. මට ඕන කෙනෙක් මැරෙන හැටි උපදින හැටි මගේ විසුද්ධ වූ ඥාන ශක්තියට මට පේනවා. ඒ වගේම අරඹන ලද විරියක් කියනවා. දිවා රාත්‍රී දෙකේ මට අරඹන ලද විදිහ සත්‍ය හොත්තට පිටලා තියෙනවා. අනික් ගුණ ධර්මත් මයි ළඟ තියෙනවා. ඒ වුණාට කයත් බොහොම සාන්තයි. ඒ වුණාට මයි ළඟ මේ හිතේ රැකයක් තියෙනවා මට තාම සහත් වෙන්න බැරි වුණා කියලා. මේ රහතන් වහන්සේ ළඟ තියෙන ඕන ಗುಣ ටික මයි ළඟ තියෙනවා. දිබ්බ චක්කු ඥානක් තියෙනවා. ඒ වගේම ආරද්ධ විරියක් තියෙනවා. කයත් හොඳට සාන්තයි. නමුත් මයි ළඟ සැකයක් තියෙනවා සාම නිවන් දැක්ක නැහැ කියලා. සාරිපුත්‍ර සාස්කම උඹලගේ දිබ්බ චක්කු කියන එක තන්නේ කර මාන්නේ. ඔකට නෙමෙයි දිබ්බ චක්කු කියන්නේ. ඔබට මොකද්ද එකක් අල්ලන ඔබ දිබ්බ චක්කු කියන්නේ ඉන්නවා. උඹල ওই ආරද්ධ විරිය කියලා කියන්නේ උද්දච්චය. උඹට නිින්දයන් නැතිකම තියෙන්නේ. ඒක නීවරණයක්. පුටෝ සත්‍ය හොඳට තියනවා කිව්වට ඒක උද්දච්චේ. ඒ වගේම මට නිවන් දැක්කේ නැහැ කියන්නේ කුක්කුච්චේ. ඉතින් මේ නීවරණ තුනක් අරගෙන ඔබ මේ මේ මේ අතිමානසික ඥාන කියලා කතා කරගෙන කියලා මම ওই කතා කරන විදිහට කියන්නේ නැතුව ඇති බොහොම සාහන්තව කියන්න ඇති. කිව්ව ගම අනුරුද්ධ ආමසෝ පිළිඅරගෙන ගිහිල්ලා වාඩි වෙලා බලනවා මට මේ කියනවායි කියනෝයි දිබ්බ චක්කු හුදු මාන්නයක් විතරද කියලා බලනකොට ඇත්ත නේ නෑ. හිතින් හිතාගත් එකක් විතරයි. ඊට පස්සේ මේ තියෙන නිතර ආරම්භලද වීර්ය කියලා කියන්නේ උද්දච්චේ. මට හොඳට සතිය තියෙනකොට උද්දච්චේ. ඒකෙත් බලනකොට යාට පේනවා භාවනා කරනකොට මේ උද්දච්චය ආරම්භලද වීර්යම ආවෙන් ඇවිල්ලා යෝගාවචරයට පෙන්ලා දෙනවා තියෙනවා මේ නීවරණයක් මේ ධානාංගයක් විදියට. ඒ වුණත් යටින් කතං කතා සල්ලේ තියෙනවා සැකයක් තියෙනවා. ඉතින් මේවා තියෙනවා නම් දැන් rahat වෙන්න බෑ rahat වෙලත් නැහැ. මේ කුක්කුච්චේ. මේ ටික භාවනා කරනකොටම rahat වෙනවා. මේ කාරණාව හරියට දැනගෙන හරියට ඇනෙන් මිටියට ගහ මිටියෙන් ගහනකොට ඇනේට rahat වෙන නිසා මේ අඩුපාඩු ටික දැනගන්නයි අපි මේවා එලිකරන විදිහට අපි ක්‍රියා කරන්නේ. මේකේ පුරු ඇදලා ගන්න ඕනේ එළියට. මේක ඇන කරන්න යන නරකයි. මේක එළියට ගන්න ඕනේ. එළියට ගන්න ඕනේ අපි වගේ බණ භාවනා කරන අය අතර. මේ බාහනක් භවනාවක් නොකරන පොළට ආපු මිනිසුත් එක්ක කතා කරලා හෝ එහෙම නැත්නම් නිකම්නේ පොත විතරක් උත්සාහ කරන මිනිසුත් එක්ක කතා කරලා මේක කරන්න බෑ. අපිම මතු කරනකොට පේනවා මේ වංචනික ධර්මයක් වශයෙන් මේක මතුවලා ආවත් මේ වංචනික ධර්ම වල පවා චිත්ත නියාමයක් තියෙනවා. වංචනික ධර්ම වලට පිස්සු නැහැ. ඒව වැඩ කරන්නේ උද්දච්චය විචිකිච්ඡා ආදී දේවල් ඒ වංචනික විදිහට වැඩ කරනකොට ඒක එහා පැත්තේ තියෙන හොඳටම දන්න එකක් ආය වෙන මොනක්වත් වෙන්න විදියක් නැහැ. උබේ පක්ක සම්තිරණ වශයෙන් වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා කියනවා. මම මේ හරියට දෙපැත්ත සලකා බලන එකයි කරන්නේ. මේ මේක ධම්ම විචේ කියලා හිතාගෙන යටින් වැඩ කරන උද්දච්චය. ඉතින් කවුරු හිතුවොත් මේක හොයලා බලන එක මේ ධර්මයේ තියෙන ධම්මවිචේ සම්බොජ්ජංගය මේ විමර්ශන නුවණයි මේක විචාර බුද්ධියයි කියලා නෑ. යාළඟ තියෙන උද්දච්චේ. හිතක තැම්පත් වෙලා නැති ගතියට මොනම දෙයක්වත් තීන්දුව කරගන්න බෑ. ඉතින් ඒක කවුරු හරි හරියට කියලා දුන්නොත් ඒක ආයේ මොකුත් නැහැ. මේක අට්ටක් කණිච්ච වෙලාවේ තව කට්ටකින් අර කට්ට අරන් දානවා වගේ රිදෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඒ මට්ටමට එහා ගිය කෙනෙකුට විතරයි. ඒ නිසා හොඳ වෙලාවට සාරිපුත්තු මහ ස්වාමීන්සේ රහත් වෙලා ඉන්නේ. අනුරුද්ධ මහ රහතන් වහන්සේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා බලන්න ස්වාමීන්සේ මට දිබ්බ චක්කුත් තියෙනවා. මට අරබලද විරියක් තියෙනවා. සතියක් තියෙනවා. ඒකට මගේ හිත නිතරම සැකයක් තියෙනවානේ. මම තාම මේ විමුක්තිය ලැබෙන්නේ නැහැ කියලා. නැන්සේ එක එක අදලා පෙන්නන මේක මාන්නේ මිනියෝ, මේක උද්දච්ච මිනියෝ, මේක හුක්කොච්ච මිනියෝ කියනකොට මූලට බැන්නයි කියලා තරහ වෙන්නේ නැහැ කියලා හොයලා බලනට ඇත්ත තමයි. ඒකම හේතු වෙනවා රහත් වෙන්න අනුරුද්ධ සූත්‍රයේ කියවන්න අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒකක පළවෙනි පොතේ තිකනිපාතේ සඳහන් වෙලා තියෙනවා. උද ලස්සනට විස්තර කරනවා මේ වැරද්ද වැරද්ද වශයෙන් දැකීමත් ඥානයක්. Tamange මෝඩකව මෝඩක වශයෙන් දකින්න එක ඥානෙ. හැබැයි ඒකට ඉතින් රත්තරන් මුද්ද දාපු අතකින් ටොක්කක් කන්න ඕන. ඉල් වෙන්න අනින්න ඕන. අන්නට පස්සේ ඔන්න බලනකොට අංගට අවිලා තියෙනවා. ඒකත් අත ගෑවෙනකොට අත ගන්නකොට තේරෙනවා ටොක්කත් රිදෙනවා. හැබැයි ටොක්කට හිතනරක් කරගන්නේ තේරුම් ගන්න යන්න ඕනේ. ඒක නිසායි සාරිපුත්‍ර සාංශේ මේ අස්මිමාන වාගේ විනිවිද දකින්න බැරි කාරණා හයක් තේරුම් අරගෙන කියනවා මේ හයම දුප්පටි විඥා. විනිවිද ගන්න අමාරුයි. ඒ නිසා මේ විනිවිද ගන්න බැරි දේවල් අපි දකින්නේ ලේසි ලේසි ඒවල් පහු කරගෙන ආවට පස්සේ. ඒ නිසා මේ ග්‍රන්ථ ස්ථාන වලට ආවට පස්සේ පස්ස ගහලා පශ්චාත්තාපේ නිකෙමෙයි මේ වගේ තියෙන වංචනික බව, මේ වගේ තියෙන ෂාටගතිය, මේ වගේ තියෙන මායාවී ගතිය තේරුම් ගත්තේ නැත්නම් අපි හොරාගෑමෙන් පේනහන්. නිසා හොරාගෑමෙන් පේනහන් නැතුව මේ වංචනික ගතිවලට ෂට ගතිවලට මාන්නකාර ගතිවලට ඒක ෂට ගතියක් බව දැන ගැනීමම ප්‍රමාණවත්. එච්චරයකට කරන්න තියෙන්නේ. එහෙම නැතුව මේ මේ ෂටගතිය කියලා පහත් කරලා සලකන්නත් එපා අහුවෙන්නත් එපා ඒක ෂටගතිය කියලා දන්නවනම් මායාවී ගතිය කියලා කියන්නේ නැති ගුණ හුවාපෑම ෂටගතිය කියලා කියන්නේ ඇති නුගුණ ගතිය වසාලීමක්. වංචනික ගති කියලා කියන්නේ විකෘතියක්. නিত্য දේ අනිත්‍ය දේ නিত্য වශයෙන් හිත නිතරම සලකලා සලකලා ඒක මේ අපි කියන විලෝපන වෙලා තියෙන අපේ හිත. අසුබ දේ සුභ වශයෙන් සලකලා සලකලා සලකලා අපේ හිත ඒ විපල්ලාස වෙලා විපිරියාස වෙනවා කියලා සිංහල වචන තියෙන. මේ තමයි වංචනික ස්වරූපේ. ඉතින් ඒකට ඒ බව දැනගෙන බලනවා නම් අපි උදාහරණයක් වශයෙන් කවුරු හරි හතරමං හන්දියක මායා දර්ශනයක් පෙන්වනවා මැජික් එකක් පෙන්වනකොට අපි මේක ඇත්තයි කියලා බැලුවොත් ඒ මායාකාරයට දෙයයන්ාංශයට වගේ ස්තුති කරන්න හිතෙනවා. ඊමණට බුදුමාකාර දේවල් නේ කරන්න කියලා. නමුත් මේක මායාවක් බව දන්නවනම් මේක කී දහහක් අමාරු වෙලානවද? මීයකත් කාලානේ ඉන්නේ. පින්නන එකත් කාලානේ ඉන්නේ කියලා මායා ස්වරූපයෙන් බැලුවොත් පේනවා මෙව්වට මිනිස්සු සල්ලි දීලා හිටගෙන බලනවනේ මේ තියෙන මායාව බව දන්නේ නැතුව නමුත් ඒ දේ තවුනුත් කාලේ වීසං කරලා හිටගෙන බලලම තමයි තේරුම් ගන්න ඕනේ පොතක් බැලුවට මායාවක් අල්ලන්න බෑ කන්න ඕනේ කනකොට කාපන් කියලා පාත්තල් ගාන දැනගෙන බොක්කේ කොච්චර මඩ තියනවද කියලා දැනගන්න නැතුව ඒ නිසා ඒ කෑම කන්න ඕන. ඒකයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ මේ දුප්පටි විච්ච ධර්ම ගිනහර පෙන්වන්නේ. ඒක නිසා අපිට කවදා හෝ අවෙක්කප්ප සාදේකේ නොසලෙන සද්ධා වෙනකන් අපිට බුදුහාමරෝ පිළිබඳ මොකද්දෝ පුංචි තාම විශ්වාසයක් නැතිකමක් තියෙනවා. ධර්මයේ පිළිබඳවත් මොකද්දෝ තාම කෙලපෙමිනිච්ච නැති ස්වභාවයක් තියෙනවා. සංඝයා කියන්නේ කවුද කියන එකත් විශ්වාස නැහැ. තමන් රකින්න සීලය පිළිබඳවත් විශ්වාසයක් නැහැ. විශ්වාසයක් එන දවසට අපි කියනවා මේ ත්‍රිවිධ රත්නය සහ සීලයේ විශේෂයි අවෙක්කප්පසාද කියලා අවෙක්කප්පසාද එනකොට විචිකිච්ඡා කතා කතන් සල්ලන්නේ නැහැ. මේ බුදුජාන් වහන්සේ ඇත්තම බුදුජාන් වහන්සේද නැද්ද? නැත්නම් මේ බුද්ධ ශාසනය නෙවෙයි ඇත්තටම නිවන් දකින්න පුළුවන් මේ මෛත්‍රී බුද්ධ ශාසනයද කියලා සැකෙන් කටයුතු කරන්න ගියොත් ඉතින් එහෙනම් මේ බුද්ධ ශාසනයට මම මම තින් ඇල්ලුවා වෙනවා. නිමනයිසින් මේක පිළිබඳව අව탁සීරු කරුවා වෙනවා. ඉතින් අව탁සීරු කරුවාට පස්සේ ශාසනයට වැඩිය අව탁සීරු කරපේක නාගේ කේන්දරේ බලව ගන්න වෙන්නේ. ශාසනයට මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වලදී අපිට දානදි මේක අල්ලන්න බෑ, සීලෙදි මේක අල්ලන්න බෑ, සමාධියදි අල්ලන්න බෑ. ප්‍රඥාවේදී අල්ලන්න පුළුවන්. ඇයි අපි මේ තෙපර බාන්නේ? ඇයි අපි මේ සැක කරන්නේ? ඇයි අපි මේ විචිකිච්ඡා කරන්නේ? හේතුව අපිට ඇති වෙන්න සද්ධායකට නොසලෙන සද්ධාව නැතිකම. ඉතින් ඒ නිසා මේ අස්පිමානේ වගේ දෙයක් ඒ වෙනකොට බොහෝම ලස්සනට බිම්මල් පෙපෙනා වගේ එනවා. මේ අස්පිමානේ නැති කිරීමත් නැත්නම් මේ අස්පිමානේ වගේ තැනකට බෙහෙත් දෙන්නේ මේ අපි කාම ලෝකේ ඉඳගෙන කවදාහක්වත් ඒක කරන්න බෑ. මොකද කාම ලෝකේදී අස්පිමානේ අත්‍යවශ්‍යයි. කාම ලෝකේදී අපිට ඩෙන්ටි කාඩ් එකක් තියෙන්න ඕනේ, බැංක account එකක් තියෙන්න ඕනේ, ලයිසන් එකක් තියෙන්න ඕනේ, પાස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ, මමියා කියලා පෙන්ලලා දෙන්න. අනන්‍ය කියලා කියන්නේ අන්‍ය නොවන සහජිකයක් ඕනේ. අනන්‍යතාවය පිළිබඳ සහජිකයක් නේ ඉල්ලන්නේ. ත්‍ස්තවාදීකමක් වෙනකොටත් බැරියට චෙක් කරන්නේ ඩෙන්ටි කාඩ් එක. උඹ උඹ වෙන කෙනෙක් නෙවෙයි. ওই ෆොටෝ එකේ ඉන්න ගමන් උඹ. ඒකනේ අශ්මි කියලා කියන්නේ. ඒක තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි හිතුවත් ගීගේ අතෑරියයි කියලා. කැලේට ගියක් දැන් තියෙන්නේ. මොකද හරක්කොරු කැලේ පයින්. මිනි මරණ මිනිසු කැලේ පයින්. ඒක පොලිසිය වටලනවා. වැටලුවට පස්සේ බලනකොට මේ මනුස්සයත් ඉඳලා අහුනොත් එහෙම මනුස්සය කිව්වොත් නෑ මම හරක් මැරුවේ නෑ. මං මිනි මැරුවේ නෑ. බෑ බෑ බෑ බෑ ඩෙන්ටි කාඩ් බෙනවා. නෑ නෑ මං තපස් හකින ඩෙන්ටි කාඩ් කිව්වේ කතා බෑ. ජේල් එකට ගියේ. ඒ නිසා ගීගේ අතහැරියත් අපි කිව්වොත් කාය විවේකේ ලැබුවත් අපිට අස්මිමානේ තියෙන්න වෙනවා. ඊට පස්සේ යෝගාවචරයා මේක නැති කරන්නත් අසීමාන නැති කරන්නත් මේ කය අල්ලන්න එපායි. සක්කායදී මේ මේ කය අනුපස්සනා කරන්න එපායි. මම දැන් මෙතන කියනකොටත් මම යන්න එපායි. මේ රූපය අල්ලන්න ඕනේ. මේ කාමේ සහ කාම සංඥා දෙකම නැති කරත් ඊට පස්සේ යාට මේ කාම සංඥා වශයෙන් එන නීවරණ නැති කරන්නම් මේ මම අල්ලන්න එපායි. ඒ නිසා රූපව කස්මස්ථානේ වඩනකොටත් කායानुපසනා කරනකොටත් අස්මි තියෙනවා. මොන ප්‍රශ්නයක් ආවොත් මම දැන් මෙතන ඉන්නවද කියලා බලන්න අපි සැකදුරු කරගන්න. එතෙන් එනකන් මේ මමයා ඉන්නවා. ඊට පස්සේ හිතන්නේ මේ රූපේ ආස්වාස් ප්‍රසවාස රූපේ හෝ එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දැන් ඇවිදින ඉරියව්ව නොදැනෙන මට්ටමට අල්ලන්න බැරි මට්ටමට වර එක පදාස වශයෙන් එනවා වර එක පදාස වශයෙන් නැති වෙනවා වර එක මේක හේවණල්ලක් වගේ ඉතුරු වෙනවා ඒ කියන්නේ අහීනීන්ද්‍රියෝ හීන වෙච්චි නැති ඉඳුරන් ටික තියෙනවා. හැබැයි ඒක පේන්නේ හේවණල්ලක් වගේ. එහෙම නැත්නම් කැම්බිච්ච පිපිඤ්ඤ ගෑල්ලක් වගේ දවල්ට පායන හඳ වගේ තියෙනවා. ඒ තීජිත් යෝගාවචරය භාවනා කරොත් අර තිබුණු ආඩේ අර ලේසය අර හේවණල්ලත් දුරවන් වෙලා දුරවන් වෙලා දුරවන් වෙලා ඒ රූපේ කියන එක ඇත්තේත් නැති නැත්තේත් නැත් ඇත්තට යනවා. ආකින්චඤ්ඤායතන කියනකොට නම් කිසිත් නැත්තත් වෙනවා. එතකොට යෝගාචර ධනමයි කාම ලෝකෙ හිටු මම ඊට පස්සේ අරණ්‍ය වාසී වෙච්ච මම ඊට පස්සේ මේ මම දැන් මෙතන කියලා රූපෙට ආපු මම දැන් ඒ රූපේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ආස්වාස් ප්‍රස්වාස් වශයෙන් හෝ ඉරියව් වශයෙන් ගෙවිලා කෙවිලා කියලා දැන් මොනවත්ක්ම නැති තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ආයෝක හුස්ම මතුවීම් මාර්ගෙන් ආය ඔයා එබිකම් කරනවා. ආය නැති වෙනවා. ආන්නේ මට්ටමට යනකොට ඒක සරුවචනාංශේ පාවිච්චි කරන්නේ ආ රූපයන් ගෙවම් කළ දැන් රූප සංඥාය විතරයි ඉන්නේ. වරින් වර නේව සංඥා නා සංඥා වශයෙන් සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැත්තට යනවා. එතකොට හුස්ම වරින් වර ඇවිල්ලා ඔළුව දානවා. වර එක ඈතින් ශබ්දත් ඇහෙනවා. අතනින් මෙතනින් පොඩ පොඩ වේදනක් දැනෙනවා. හිතවිලිත් එනවා. කයත් දැනෙනවා. මේ ඔක්කොම ඝන සංඥාවට හිටින්නේ බොහෝමත්ම දුර්වල වෙලා බොහෝමත්ම නිකන් කැඳවෙන්න කිට්ටු බත් ඇටයක් වගේ. තැඹිලා තැඹිලා තැඹිලා ගිහිල්ලා තාම අතන මෙතන බත්තර ගතිය තියෙනවා. නමුත් ඒක දිය වෙලා ගිහිලා අන්නේ මට්ටමට එනකොට රූප සංඥා මට්ටමට එනකොට ਸਰවඥාන්සේ සඳහන් කරන මේක කය වශයෙන් පෙනුනත් ආනපාන වශයෙන් පෙනුනත් හිතවිලි වශයෙන් පෙනුනත් ශබ්ද වශයෙන් පෙනුනත් වේදනා වශයෙන් පෙනුනත් නේතම් මම නේසෝහමස්මි නමේසෝවත්තා කියලා මෙනෙහි කරන්න කියලා. මේ මම නෙවෙයි. මේ මගේ නෙවෙයි. මේ මගේ ආත්මය නෙවෙයි කියලා. එතෙන්ට එනකන් කොච්චර කිව්වත් ඒක ඒ වචනේ ඒ මන්ත්‍රේ ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. හොඳටම අතෙන්ට යනකම් භාවනා කරන්න. ගියාම එහෙම මෙහෙම මුකුළු කරන ගතිය එනවා. හිතවිලි කෑලි එනවා. ශබ්ද කෑලි ඇහෙනවා. වේදනක් දැනෙනවා. මම යගේත් කෑලි පේනවා. නමුත් මම එකක්වත් කෙලින් හිටගෙන ඉන්න පුළුවන් ශක්තියක් නැහැ. අන්න එතෙන් දැනකන් ගියාට පස්සේ මතක් කරලා දෙනවා. දැන් ඔය එන දේවල් සේරටම මේ මම නෙවෙයි, මේ මගේ නෙවෙයි, මේ මගේ ආත්මය නෙවෙයි කියලා මෙනෙහි කරන්ඩ ඒකට මම තිබුණට ඒ තිබුණ දේවල් ආත්ම මට්ටමට එන්න දෙන්නේ නැහැ. මේ ආත්මේ නෙවෙයි කියන මට්ටමට මම නෙවෙයි කියන මට්ටමට මගේ නෙවෙයි කියන මට්ටමට මෙනෙහි කරන්න පටන් ගන්නකොට පේනවා ආත්මයක් හදන්න ඕනේ කෑලි කැබලි ටික තියෙනවා ඕනේ නම් මම මිච්ඡා දිට්ඨි නම් මේකෙන් ආත්මයක් හදන්න පුළුවන් අයෝනිසමංස්කාරයෙන් නම් යෝනිසමංස්කාරයෙන් නම් ඉන්නේ බුද්ධ වචනේ තේරුම් ගන්න තියෙනවා කෑලි කෑලි වශයෙන් තියේවි මම මේකෙන් ආත්මය ගොඩනගන්නේ නැහැ හරියට නිකන් ලේගෝ සෙට් එකක් ළඟ තියාගෙන කිසිම මොඩල් එකක් හදලා නැතුව තියෙනවා ලේගෝ සෙට් එක තියෙනවා ඕන කෙනෙකුට හදන්න පුළුවන් ඕන දෙයක් හැදුවොත් ඒක මගේ නිර්මාණයක් වෙනවා. මේක හදලා නැහැ. බුදුහාමුදුරුවෝ දෙන්නේ කුඹලෙක් අතර අහුවෙච්ච මැටි පිටක් වගේ. මැටි කොට තියෙනවා. ඌට ඕනේ නම් එකෙන් කලයක් හදන්න පුළුවන්. මේ කලේ හොඳට ඇදිලා આવොත් ඒක මගේ නිර්මාණයක් කියලා කියනවා. ඊට පස්සේ නිර්මාණය කැඩුනොත් මට කනගාටු වෙනවා. නමුත් මැටි වශයෙන් තියෙනකොට නිර්මාණෙත් නෑ නිර්මාණේ කැඩීමකුත් නෑ අනිච්චන් දුක්ඛන් නෑ. මැටි වල ප්‍රශ්න නෑ. අන්න ඒ වගේ අඹන ලද මැටි පිටක්සේ මේ එන වස්තු මේ එන හිතවිලි වේදනාවට ඇවිල්ලා යන්නරන මිසක් අයව දෙක තුන එකට ගැට ගහලා නිර්මාණය කරපු ගමන් නිර්මාණය අනිත්‍ය වෙනකොට නිර්මාපකයට කනගාටුවක් ඇති වෙනවා. ඉම්මවන්න තු හිටපන්කෝ. මැටි මැටි වශයෙන් තිබිච්චයි කෝ. ලේගෝ සෙට් එක ලේගෝ සෙට් එක වශයෙන් තිබිච්ච අගයක අසංඛාර හිත කියලා කියනවා. බුදුජානහන්සේ අනේක ಜಾති සංසාරං සන්දහා විශ්සං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණං කියලා අපිට දෙනවනේ අපි කරන සෙල්ලම බුදුරජාණන්සේත් බුදු වෙන්න ඉස්සලා කරයි කියලා. දැන් ගහකාරං දිට්ඨෝසි මැටි පිට තියෙනවා. ඒකෙන් අඹන එක ගේ හදන එක. ගහකාරං දිට්ඨෝසි පුන ගේ හන්න කහසි. මම නම් ආයෙත් වශයෙන් මැටි පිට අත තියලා මේකෙන් මේ මැටි පිටින් කලයක් හැදුවා. හාවෙක් හැදුවා, කුරුලේත්වක් හැදුවා කියන්නේ යන්නේ නැහැ. පුන ගියන්න ගාසේ සබ්බාතේ පහසුකා භග්ගා. ඒකේ තියෙන ඔක්කොම පරාලටකම බින්දා. ගහකෝටම් විසංකිතං කණි මණ්ඩල කැඩුවා. විසංඛාරගතං චිත්තං මගේ හිතේ ආය නිර්මාණයක් නැහැ. ආය මේක සංස්කරණයක් නැහැ. අංග සංස්කරණයක් නැහැ. සකස් කිරීමක් නැහැ. මැටි මැටි වශයෙන් තියෙනවා. සංඛාරගතං චිත්තං තණ්හානම් කයමජ්ජගා. ඊට පස්සේ අඹන ලද දේ විනාශ වීම කියලා පශ්චාත්තාපයක් එන්න නෑ. මොකද මම අඹලා නෑ. තණ්හාවක් එන්න දෙයක් නෑ. මැටි වල ගන්න දෙයක් නෑ. මැටි ස්වභාවය මම අඹලා නෑ. ආන්නේ විදියට මේ අස්පිමානයේ පිළිබඳව යම්ම හෝ දැකීමක් ඇති කර ගන්න නම් මේ කාමේ දිහා බැලලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එකෙන් කවදාකවත් කරන්න බෑ. කාම සංඥාව වලට එන නිවර්ණ දිහා බලලා නිවර්ණ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මිකට හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ ගන්න ආශ්වාස ප්‍රශ්වාසයේ ඉඳගෙන ඉන්න රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි හරියන්නේ නැහැ. ඒක ගෙනියන්න ඕනේ භාවතා කරලා කරලා කරලා රූපේ අරූපේ බවට යනකම්ම ගියාට පස්සේ ඒත් මෙයා හොල්බම් කරනවා. ඒත් උකුළු බුකුළු කරනවා. ඉහිබිඟි කරනවා. ඒ කරන හැම වෙලාවෙදීම යම් දුරට හිතවිලි එනවා. යම් දුරට වේදනාව එනවා. යම් දුරට සද්ද ඇහෙනවා. ආයෙසටක් නැතිවෙච්ච ආනපන එනවා. ආයෙත් මේ නැතිවෙච්ච එක එනවා. ඒ එන වෙලාවේදී ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා කියලා. එතකොට යා නැති වුණාට ආයෙ එන ගතිය තියෙනවා. ආයෙ ආවට ආයෙ නැති වෙන ගතිය තියෙනවා. ආන්නේ චිත්ත නියාමයට හේතුඵල ධර්මයේ ඉඳීලා හිටියොත් එතන කියනම් පුළුවන් එහාට මේ අස්මි කියන එක චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ මාත්‍ර වශයෙන් කඩන්න පුළුවන් කියලා. ඒත් එයා දන්න භාවන නැගිටිට පස්සේ ආයෙ මේ ටික එනවා. ඊට පස්සේ ආයෙත් ඒක කරනවා. ආයෙත් ඒක කරනවා. ආයෙත් ඒක කරලා කරලා කරලා කරලා ඒ රූප සංඥා මට්ටමේම හිත පැවැත්වීම ප්‍රකෘතිය බවත් මේ අඹ දරුවන් රකින්න වෙලාවේදී රස්සාව කරන වෙලාවේදී නැවතත් අස්මිමාන කෝට් එක දාගන්න බව විකෘතියක් වශයෙන් වෙන තරමට යන කම්ම කතකරණේ ගත කරන එකට කියනවා ජීවන රටාව සකස් කර ගන්නවා කියලා. ඒකට කියනවා සම්මා ආජීවය කියලා. අත්ත සම්මා පණිජී කියලා. ඉතින් ඒ දේ කරන්නේ නැතුව මේ පරියන්කේදී දවසකට විනාඩි 5 10ක් මේ අශ්විමානේ දුරු කරාට ඉතුරු හැම වෙලාවෙම අපි කටයුතු කරන්නේ අශ්විමාන කෝට් එක දාගන්න නම් අශ්විමානේට අපි ඡන්ද දෙනවා වැඩි. අශ්විමානට කඩුව දෙනවා. අශ්විමානේ නැති එකට කෝපෝ විතරයි දෙන්නේ. අපි කැමති නැත්තම් මේ ජීවන රටාව වෙනස් කරන්න. අපි කැමති නැත්තම් මේ අපේ සම්මා ආජීව වෙනස් කරන්න. අපි කැමති නැත්නම් මේ අත්ත සම්මා පණිදි කියලා ආත්මය සම්‍යක් ප්‍රතික තියාගන්නේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝකෙ දිගේ යන්න ගියොත් මැටි පාගෙන මීහරකෙක් වගේ කඹරන්න වෙනවා. කඹරන එක තමයි මේ කරේ. කඹරන කට්ටිය තමයි අපිට උගන්ලා තියෙන්නේ. කඹරන කට්ටිය තමයි අපිට අම්මා අප්පා වෙලා තියෙන්නේ. කඹරන කට්ටිය තමයි අපිට ආගන්නායකත්වය දීලා තියෙන්නේ. ඒත් ඔබටත් කඹරන්න වෙනවා කෙලවරක් නැහැ නිසා දැන් තේරෙනවා නම් ඇස් හොඳට පෙනේනම් යන්න පාරක් තිබේනම් කීම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ ලෝකයා පිටිපස්සෙන් යන්න එපා කවමදාකවත් පාර පෙන්වන්න පුළුවන් එකෙක් නෑ අන්ධ પરම්පරාවක යන්නේ 100%ක් ඒකයි බුදුරජාණන්සෝ ලෝකේ සමාජයට එන්න කැමති දැන් කට්ටිය බුදු පිළිම ගෙනත් යනවා පාරයි ඒ බුදුහමද ඊගා බස් එකේ නිකන් ඉන්නේ යන්න පාරයින්ට ගෙනත් තියෙන බුදුරජාණන්සේ කැමති නෑ ඒවට බුදුරජාණන්සේ කියන්නේ කැළේ තමයි ඉන්නේ. ධානා බුදුරජාණන්සේ උදේට පාත්‍රය අරගෙන මොකටද එහෙනම් ගමට වඩින්නේ කියලා. ඒ ලෝකනුකම්පා මිස ගිහලා දාන බෙදෙන එක කරනවා සුපත් වේවා කියලා. පාත්‍රේ පිරිච්ච ගමන් කොහෙද යන්නේ? ආපහු කැළේ. ඒ මොකටද? ප්‍රඥා භාවනාවට. දවස පුරාම ගත කරන්න කැළේ. ප්‍රඥා භාවනාව. මොකද මේ මනුස්සයෙක් එක්ක හිටියොත් බල්ලොත් එක්ක හිටියොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්නේ. බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්නේ වෙන්නේ. ඒ දේ හදාගන්න දන්නේ නැත්තම් මේ මොළ ධාතුව නැත්තම් ලුණුමිණි කරමොලේ නැත්තම් කොච්චර අස්මිමානතාවක වශයෙන් නැකුවත් දැන් නැවත වැවෙනවා. ඒක නිසා යම් වෙලාවක හෝ භාවනාවෙන් ඒ රූප සංඥා මට්ටමට යනකම් මේක දිය කරන්න පුළුවන් එක්කනට තේරුම් ගන්නවා මයි ළඟ භව සම්පත්තිය තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා කෙලස් කපන හැටි දන්නවා මට දැන් හම්බෙලා තියෙනවා මට ඊගාවට තියෙන්නේ මට මේක මගේ ප්‍රകൃතිය බවට පත් කරගන්න මගේ අත්ත් සම්මා පණිදිය නැත්නම් අර්ථ කුසලය අර්ථ සිද්ධිය එහෙම නැත්නම් සම්මා ආජීවය හදාගන්න බැරි නම් ඒකට බුදුහාමුදුර ඉදිරිපත් වෙන්නේ නැහැ ඒක බුදුරජාණන්සේ වාක්‍යමත් නැහැ මේක දැක්කට පස්සේ ඒ මට්ටමට හරියන්න ජීවත් වෙච්ච කෙනෙකුට තේරෙවි මේ පිරිසත් එක්ක හිටියොත් අනිවාර්යයෙන් විචිකිච්ඡා කතා කතා සල්ලා. මේ කර දේ හරිද වැරදිද කියලා මේ පිරිස ඔක්කොම සම්තුලනය කරලා සමනය කරලා සතුටු කරන්න කවදාවත් බෑ. කරන්න බෑ. සිරගක් එක්ක ඉන්නවා කියන්නේ බරපතල වැඩ ඇසුව සිර දන්නවා තමයි. ඒක පෙර කළ අකුසල කර්මයක්. පින තියනවා නම් පැත්තකට වෙනවා. විලා තියෙන්නේ පැත්තකට වෙනකොට බෑ. තනිකන් දෝෂේනවා. සද්දක වහන්න බයයි. කවුද අපිට මේ වමනේ ටිකක් ගියොත් කවුද හොදලා සුද්ධ කරන්නේ? කක්ක ටිකක් ගියොත් කවුද අතපත කාලා සුද්ධ කරලා දෙන්නේ? චූ ටිකක් ගියොත් මොකද කරන්නේ? බයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා අපි දෙනගක් කියනවා නේ අර චූ වලට වැඩිය සවුත්තු ඉන්න කට්ටිය. කක්ක වලට සවුත්තු ඉන්න කට්ටිය ඒගොල්ලෝ කරන්නේ අර ටික හැමතැනම ගාන එක විතරයි. ඊට මෙට වැඩිය හොඳයි ඔය කැලියට ගිහලා පැත්ත කරලා ඉන්නේ. තේරෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ දුප්පටි විඥා. මේගොල්ලෝ අහන්නේ ප්‍රශ්නයක් අහන ස්වාමීන් මේ ජීව ඉඳගෙන රහත් වෙන්න බැරිද කියලා. රහත්කමටත් වැඩිය වැදගත් වෙලා තියෙන ජීව ඉන්න එක. හැම ප්‍රශ්නයක්ම අහනකොට පළවෙනියෙන්ම අහන්නේ මේ කියන වශයෙන් ඉඳගෙන රහත් වෙන්න බැරිද කියලා. පිරිමි වශයෙන් ඉඳගෙන රහත් වෙන්න බැරිද? ජීව ඉඳගෙන උපදිනකොට ජීව කියලා කවුද දුන්නේ සාතිකයා? ඉපදෙනට එක එක්කත් ඉස බාලා තේ උරඳගෙන අපේ එකෙක් ඉන්නවා. ඔය උපදින හැම මුස්ලිම් මනසයම සුන්නත්ති කරන සුන්නත්ති කියලා ඉපදිච්ච තම්බ කෙනෙක් දැකලා තියෙනවා. <laughs> ඉපදුනාට පස්සේ සුන්නත්ති කරන්නේ. බෞද්ධිස්ම කරන්නේ ඉපදුනාට පස්සේ. පැවිදි වෙන්නේ ඉපදුනාට පස්සේ. ඉතින් අපි හිතන නෑ නෑ අපි කවදා හරි ආත්මික කෙලින්ම පැවිදි වෙලාම ඉපදී අම්මගේ බොක්කෙන් එදාට නිවන් දාගේ එදාට යනවා. දැන් ඉන්න කයි ඉතින් අමුතු රෝ බලන්න එපායි. ටැක්ස් ගෙවන්න එපායි. ලයිට් බිල ගෙවන්න එපායි. වතුර බිල ගෙවන්න එපායි කියලා අපි ආසාව තියෙනක බලනකොට ඒක කතා කතන් සල්ලි මුල. විචිකිච්ඡාවේ කතා කතන් සල්ලි මුල මේ නිසා බටහිර මානසික විද්‍යාවේ පියාවසෙන් සලකන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තිබුණා it's ambiguity of civilization අපිට මේ දුක ඇවිල්ලා තියෙන සමාජයේ ජීවත් වෙන්න කියලා. කැලේ ඉනකොට අපිට මේ මේ මේ පද්ධති මොකක්වත් නැහැ. මේ මේ අරක කරපම් මේක කරපම් අරයට මේ මීනාවයන් උදේට good morning කියපම් හන්දාට good evening කියපම් ඕනේ නැහැ. උදේත් good morning හන්දාට good morning. තනියම ඉඳියා. happy new year නෑ. කැමැතින් තමන්ගේ මට්ටම් තමයි හැමදාම birthday. පංචස්කන්ධය හැමදාම උපදිනවා. පංචස්කන්ධය හැමදාම මැරෙනවා. මේ කට්ටියත් එක්ක ගිහිල්ලා විඳවන වදේක දිහා බලනකොට කතා කතා සල්ලෙන් බේරෙන නැති කියලා හිතෙනවා. දැන් ඒකට හොඳටම ලකුණු පේනවා 50ට 50 මානසික අසහනකාරෝ ලෝක ජීවිතේ. 40 පැන්නා. 140 පැන්නා ඉන්න හරියක් මානසික අසහන ඒකට පේනවා මේ කෙනෙකුට ඇත්තටම මේ ප්‍රතිපදාව තිබුණට අස්විමානය කියන එක తాවකාලිකව අස් කරලා පෙන්ලා දුන්නට ඒකට ගැළපෙන සාමාන්‍ය බුද්ධිය කියන එක ඒකට කියනවා සම්මුතිය ඥානං කියලා. මේකට පරිසරය බලපානවා. එක්කෝ එහෙම අස්විමානිය නැති කරන්න හදන පිරිසක් එක්කම ගත කරන්න. එහෙම නැත්නම් ගස්කොලන් එක ගත කරන්න. එහෙම නැතුව මේක දැනගෙන නැවත අස්විමානය තියෙන ඇත්ත එක්ක ගත කරන්න බැරි නන්නේ. කරන්න පුළුවන්. එතකොට පේන්නේ කුබුත ජානස කියන්නේ පුදුලමයි සෙල්ලම් කරනවා ඇලිපත්තු වෙන වෙලාවට අම්මයි තාත්තයි ඒ ගෙදෙට්ට අර ගියාම කොහොමද පොඩි ළමයිගේ සෙල්ලමට ගැළපෙන විදිහට කටයුතු කරන්නේ පොඩි කාට කියන්නේ නැහැ ඌව වැලිපත්තු වෙනවා පිස්සුද ඔහොම නෙවෙයි සෙල්ලම ඕක සෙල්ලමක් කියලා කියන්නේ නැහැනේ තමනුත් ගිහිල්ලා අර පොඩි ළමයිගේ වචන කතා කරලා ඔව් ඔව් මේමයි මේමයි කියලා සෙල්ලම් ගෙදෙට්ට ආපු අමුත්තන් විදිහට හැසිරෙන්නේ පොඩි ළමයිගේ සෙල්ලම් ඒ වගේ තමයි ආර්යයන් වහන්සේලා මේ පුතත්ජනයන් එක්ක ඉන්නකොට කටයුතු කරන්නේ මොකද යත්තන පණිවිඩය යන්නත් ඕනේ නැත්නම් මේගොල්ලෝ පෙරලි කරනවා ඒක නිසා කටයුතු කරනවා මිසක් ඉන්න බැරි කමක් නැහැ. නමුත් ඒක නිකන් හරියට මේ Tamanට නුහුරු තැනකට ගියා වගේ තමයි තේරෙන්නේ. මොකද මේ කට්ටිය ඔක්කොම තියෙන්නේ මේ අස්විමානේ වඩන වැඩ. ඉතින් ඒක නිසා අස්විමානය සහ විචිකිච්ඡා කතා කතන් සල්ලං කියන දෙක දෙක හොඳට තේරුම් අරගෙන Tamanගේ හිත නිසක ගතිය නිසක ගතියට අපි මුලින්ම දෙන උත්තරේ තමයි ශ්‍රද්ධාව. දෙවෙනි එක තමයි කුසල ඡන්දේ. තුන්වෙනි උත්තරේ තමයි අදිමොක්ක චෛතසිකේ. හොඳටම පේනවා මේක තමයි පාර කියලා. අය කිසි දෙකක් කතා කරන දෙයක් නැහැ. තාම පාර ඉවර කළා නම් පාරේ ඉන්නේ. ඒක ලොකු සතුටක් තියෙනවා. මම ඉන්න පාරේ සද්ධාව තිබිලාමදි කුසල ඡන්දය තිබිලාමදි අදිමොක්කයක් තියෙනවා. මෙන්න මේකයි පරමාර්ථික ඉදිරියට යන්න හදනකොට. එයත් ඉවන් දැක්කා වගේ තමයි ඉන්නේ. ඉතින් කවුරු හරි හැම ලක්ෂණයක ඉඳ වුණොත් එයා හිතා ගන්නවා ඒ ඉතින් අර දරුවන් හන්දා කරන්නේ මේ බන්දා. වෙන දෙයක් සඳහා නෙවෙයි. මගේ ප්‍රකෘතිය මේක නෙවෙයි. මම බුරුමේ ඉන්න වෙලාවේදී කීපතාවක් මට ඇත්තටම වැඩපිළිවෙල සැර වැඩි සමාල්ලාට මට හරියයිද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ කියලා වගේ අන්තික මීටිකලිමත් එන්න කියන නිසා මම දවසක් ගිහිල්ලා ඒ පන්දි ස්වාමීන් හම්බෙලා යනවායි කිව්වා. අපෝ යනවායි කිව්වා. හොඳයි. තොර ඇරලා තියෙන බෑරපු දොරින් ආවේ ඒවලුද ඵලයක්. එච්චරයි වෙන මොකක්වත් අයිද මං කිව්වේ නැහැ. ඒත් මං ගෝ අවුරුදු මාස ගාණක් හිටපු නිසා ඇහුවා දැන් ගිහිල්ලා මොකද කරන්න කියලා. ඉතින් මං කිව්වා මේ මීටිකල කියනවා ඇවිල්ලා කමඨාන් සුද්ධ කරන්න එන්න කියලා. උඹ කමඨාන් සුද්ධ කරන්න යන්නේ? බාගෙට දැම්පිච්චාලේ අර මිනිහ සුද්ධ මාරුවැලු. ඒක උඹ වැඩක් කරලා ගිහිල්ලා ඵලයක්. මොකද්ද කරන්න හදන්නේ? උඹලා තමයි ගිහිල්ලා ලංකාවේ වැඩ කරන්න හදන්නේ. මොනවද දැනගෙනද? කියලා ඉතින් මගේ ඇඟට නිකන් මේ ගහක් වල කඩාන වැටෙනවා වගේ මං කව සාංශ ඒගොල්ල කියන දේ කියන්නේ මම ගිහිලා කියලා දෙන්න. එක පාරට කතාව නතර කරලා ඔබ හිතනවාද මම මේ ගත කරන කාලසටහන සහ ජීවන රටාව මේ මගේ රුචිය කියලා. මම ඊට ගොඩාක් විවේකයට කැමතියි. මම මේ කරන්නේ සාසනයට කරන්න පුළුවන් හොඳම දේ නිසා. අවුදේ ඉඳලා හැන්ද වෙන කමිනිස් හම්බ වෙනවා. උදේින්ද හැන්දනකම් බණ කියනවා කටයුතු කරනවා. ඒක තමයි රුචි ඒක නෙමෙයි මගේ රුචි විවේකී. මේක තමයි සාසයට වෙන්න තියෙන දේ මම කරනවා. උඹටත් එහෙම කරන්න පුළුවන් වෙයි කියලා හිතනවාද කියලා. මම ඒක පාට සද්ධාහක් කළම සාදු සාදු කිව්වා. ඊටස්කෝ එහෙමනම් මේ ස්ථාන උඹලටත් අයිති. තීරුම් අරගනි සාසන විදින් කරන්න දේ කරපන්. හැබැයි තමන්ගේ ජාම බේරගනි. තමන්ගේ විවේකී හදාගනි. මොකද සාසනික කටයුතු කරන්න ගියත් මේ විචිකිච්ඡා කතා කතාන් සල්ලි එනවා. ඒකට කියනවා ධම්මොද්දක්කය කියලා. භාවනා කරනකොට ওই නීවරණ නීවරණ නෙවෙයි වට කියන උපක්ලේශ කියලා. මතුවෙච්චා මේක හරිද වැරදිද ඉස්සරහද පස්සද සමථද විපස්සනා කියලා එන පටන් අර ගන්නවා. ආන්නේ වෙනකොට දැනගන්න ඕනේ ඒක එන්නේ අස්මිමානීය කියන තණ්හා මාන දිට්ඨි කියන තණ්හාව නිසා තමයි නිමිති ගන්න අපි. අපි එදා ඊයේ කතා කරේ අනිමිත්තට යනවනම් තණ්හාවට ඉන්න බෑ. ඊට පස්සේ අප්පනිහිත කියලා බලාපොරොත්තු තියෙනවා අපේ ජීවිතේ පරමාර්ථයක්. අපි ඔය අධ්‍යාපනයේ සම්පූර්ණ තරඟ විභාග සම්පූර්ණ තාක්ෂණයේ සම්පූර්ණ යන්නේ එල්ලයක් ඇතුළු. එල්ලයක් ඇති මිනිහා අසුචි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එල්ලයක් ඇතුළු යන මනුස්සයා අසුචි. මිනිහා කරන්නේ ඉල්ලුම සැපෙම නීතියක්. මේකේ අවසාන પરමාර්ථය ශූන්‍යතාවය. එල්ලයක් නෙමෙයි. ජීවනයේදී අවසාන પરමාර්ථය තියෙන ශූන්‍යතාවය නිසා පණිදි නැති වෙලා යනවා. අප්පණීත තත්වයකට යනවා. මම මේ වැඩේ කරන්නේ මොකටද කියලා ඇහුවොත් කියන කරදර ඉවර කරනවා මිසක් මොනවාක්වත් ලබන්න නෙමෙයි. මම මේ වතුර බොන්නේ පිපාසය සංසිඳවන්න මිසක් වෙන වතුරක් අවශ්‍යතාව වෙන්නේ නැහැ. මේ තුවාලෙට වෙදකම් කරන්නේ තුවාලෙ සනීප කරන්න මිසක් අයින් එහාට දෙයක් නැහැ. මේක වෙන ලබන දෙයක් නැහැ. ඒ නිසා ලබන પરමාර්ථයට කියනවා පණිදි නැත්නම් අපි ඈත කොඩියක් ගහලා ඒ කොඩිය ළඟට යන්න හදන්නේ. ආන්නේ ගහන කොඩියට පණිවිඩ. අපපණිහිත කියලා කියන්නේ අස්මිමානය තමයි අපි ගහන කුණ්‍යේ. එහෙම අහවල් තැනට යන්න කියන එකක් ඇත්තේ නෑ. තියෙන කරදර ටික ඉවර කරන එකයි තියෙන්නේ. අස්මිමානියත් එක්ක එන දුර්ලභම තමයි අභිවදනේ. දැකපු දේ අනුන්ට කියන්න ඕන ගතිය. නැත්නම් කවුරු හරි කියලා විසඳ ගන්න ඕන ගතිය. මේ පිස්සෙක්ගෙන් අහලා මොනවද විසඳන්නේ? Tamanට තියෙන ප්‍රශ්නේ අහන්න ඕනේ විසඳගිච්ච මනසක එක්කනේ. අභිවදනය කියලා කියන්නේ පූජානම් කියලා කතාවක් තියෙනවා. අඬහැරී කියලා එකක් තියෙනවා. කියාපානවා කියලා එකක් තියෙනවා. ඇත්තටම අපි අද මේ ඕවර් ටයිම් කර කර මහන්සි වෙන්නේ කියාපෑමට විතර නෙමෙයි බඩරස් බඩ බඩ බඩගින්න නැති කර වගේ ප්‍රායෝගික සල මේ ප්‍රයෝජන සලකලා දෙයකට නෙවෙයිනේ. අපි මේ ඇඳුම් අඳින්නේ විලි වහ ගන්න නෙවෙයිනේ කියාපාන්නනේ. අපි මේ ගෙවල් හදන්නේ නොතෙමී ඉන්න නෙවෙයි කියාපාන්නනේ. අපි මේ බෙහෙත් බොන්නේ ලෙඩේ සනීප කරන්න වෙන්නේ ආවල් ડોක්ටර් ළඟට ගියා කියන්න ඕන කමටනේ. මේ හතර අයින් කරුවට පස්සේ අපිට ඔච්චර ඕවර් ටයිම් කරන්න ඕනද කියලා බලන්න. මේ බඩ බොක් කරක ගන්න, මේ විරිවහ ගන්න, නොතෙමී ඉන්න. ඒ වෙන තමයි බේත් ටිකට අපි ඔච්චර නටන්න ඕනේ. අන්ධහැරේ. ඒ අන්ධහැරේ හරහානේ අපි මේ ඇදගෙන යන්නේ මේ වදකාගාරයට. තන්නේ කර යන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේනේ. අද මුළු ලෝකෙම යන්නේ ජනමාධ්‍ය සහ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ. අඩු ගානේ අඩු ගානේ අද මේ අලුතෙන් පත්වෙච්ච ඇමරිකන් ජනාධිපතිටවත් බෑ එකෙන් බෙල්ලයි. දැන් මොකද වෙලා තියෙන්නේ මිනිහා දියුරුම් දුන්නට ජනමාධ්‍ය උට විරුද්ධයි. මොන දෙල්ලන් දෙයක් නේ. ඉතින් අපි වගේ වෙනිකම්ම නිකන් සෝක් එක ගැන මොනවද කතා කරන්නේ. ඌ ජනමාධ්‍ය බලන්නේ නැතුව හිටියොත් ඉවරනේ. දැන් ලොකු සංහසේ ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිවත් අසලකටවත් නොගත යුතුයි. පත්‍ර කිව්වේ නැහැ කියලා මොනවාකට අඩු වෙන්නේ නැහෙනි. නමුත් පත්‍ර කියවීමෙන් ඇඟට එන විචිකිච්ඡාව කතා කතන් සල්ලේ කාටවත් තේරෙන්නේ නැහැ. මොකද මේක නැතුව බැරි දෙයක් බවට පත් කරලා තියෙනවා ශිෂ්ට මිනිස්සෙක් නම් පත්‍රය කියවන්න ඕනේ. ඒ ශිෂ්ට මිනිසා රේස් ඔට්ටු කොලේ බලනකොට කියන ඒක සෞත්තුයි කියලා. අකුරු දන්නේ නැතිව රේස් කොට්ටු කොලේ බලන හැටි දැකලා තියෙනවා. උගේ හැවොත් ඕන කෙනෙකුට ඔපිනියන් එක දෙනවා. කපම් මචං කැමරාට අද ගහන්නේ ඌ තමයි කියලා. ටක් ගන්නකොට දෙනවා. අද අපි නටන නැටිල්ල, අපි නටවන නැටවිල්ල තේරෙන්නේ අපි කවුරු හරි නටවන්න ගහන සෙල්ලමක් දිහා පොඩ්ඩක් බලන්න. අපි කාට හරි මැසේජ් එකක් දෙන්න ඕන වෙනකොට අපි ඒක සැලසුම් කරන හැටියක් තියෙනවානේ. ඒ විදිහටම තමයි අපි සැලසුම් වල අහුවෙන්නේ. ඒක අද පුදුමාකාර දියුණුවයි. ඉතින් ඒක නිසා මේ ජනමාධ්‍යෙන් ගැලවිලා ඉන්න බැරිකම කටුකුරුන්ද ඥානන්ද සංසය කියනවා අපි නිසන් වනේ මම පැවිදි වෙලා මම අවුරුද්දකින් තීන්දුවක් කරගත්තා ලියුම් කඩන්න නැති වෙන. ටෙලිෆෝන් නැහැ, ටෙලිවිෂන් මොකක්වත්ම නැහැනේ. ලියුම් කඩන්න නැති වෙන්නේ. දවසට පැය 14ක් විතර අපි භාවනා කරනවා. එක වේල වන්දනවා ඔක්කොම. ඇත්තට මේක වැරදි වැඩක්. ඒක ඔක්කොටම කරන්න බෑ. ඒක ඔක්කොටම පොදුවේ කරන්න බැරි වැඩක්. ඉතින් ඒක වෙනකොට සමහරකෝ බෑ බෑ ලියුම් කරන එක පුද්ගලික අයිතිවාසිකම කඩන්න ඕනේ අපි. ආයි කඩන්න ඕනේ කට්ටිය කඩා ගන්න. අපි තීන්දුව කරනවා කඩන්නේ අපි දෙනවා අහවල් කෙනාට කඩන්නේ කියලා. ඉතින් එතකොට ඒක විස්තර කරනකොට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා මේ ලියුම කියන එක විෂ විදපු ඊතලයක් අපි හොයාගෙන ඇවිල්ලා පපුවට අනිනවා. කොහේ හිටියත් ඒටි ගන්න අපේ ඇඟට ඔලුවට දාන. ලියුම හොයාගෙන එනවනේ අපි. කොහේ හිටියත් ඔයන ඇවිල්ලා ඒ අවශ්‍ය කරන සමාජයට ඕන කරන දේවල් අපේ ඔළුවට දාන දෙයක්. ඒ නිසා අපිට මේ වගේ දේවල් හරහා අපි මේ හුදෙකලාවට වෙන පාඩුව ඒව නැතුව ජීවත් වෙන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ වගේ වෙලා ඒ වගේ තියෙන නපුර තේරුම් අරගන්න ඒ වගේ තියෙන මේ කතං කටි භාවයට පොහොර වැටෙන හැටි තේරුම් ගන්න පටන් අරගත්තාම අපිට තේරුම් ගන්න ඕනේ මෙව්ව අනුන්ට කරන එක පොඩ්ඩක් නතර කරන්න. අපි තව කෙනෙක් බනවන එක නතර කරන්න. අත්‍යවශ්‍ය කාරණයකට අර කාටවත් කතා කරන්න එපා. කතා කරන හැම වෙලාවකම මතක තියාගන්න අප අපි කතං කතී භාවයටපත් වෙනා වගේම අහන එකන කතං කතී භාවයටපත් කරනවා. ඒවල කාට හරි කියන්නේ අනිත් පැත්තෙන් ලොකු සංසි කියනවා කවුරු හරි ඇවිල්ලා මොනවාට ඉල්ලුව කවදාවත් බෑ කියන්නේ. කැවුත් හරි ගමන්නේ ඉල්ලලා දෙන්න. මොකද මිනිස්සෙක් ඉල්ලන්න බැරිකමට. දුන්නේ නැත්තම් අඬනවා. ඉල්ලනවා කියන එකත් නැන් ඉල්ල දුන්නත් ඔහම අඬන එක දෙවෙනි අඩිල කියලා බාරගන්න කිව්ව ඒක දීලා දාන්න. ඒතකොට ඕන කෙනෙක් දන්නා මේ මනුස්සයා මේ අනුග්‍රහය පින්සන වේ කරන්නේ. යා මේ වැඩේ හමාර කරන්න ඕනේ. ආයේ මේ අද අද හිට්ටු කර කර ඉන්න කැමති නැහැ. පුළුවන් නම් පුළුවන් කිව්වා ඉවරයි. සරුවචනාංශයේ ක්‍රමය මොකද්ද? අදිවාසීතු භගවත් තුන්හි භාවේන. ਸਰවඥාන්සේ දානයකට ආර්දනා කරොත් එන්න පුළුවන් නම් කතා නොකර නිකයි. දානෙ පාරගත්ත නම් කතා කරන්නේ නැහැ. බැරි නම් විතරක් මං කලින් බාරගත් එකක් තියෙන එන්න බෑ කියලා. ඉතින් ඒකකොට අපිට අපි කරන්නේ බාරගත්තත් කතා කරනවා නැත්නම් කතා කරනවා. කොයි වෙලාවෙත් කතාව. බුදුසසුනේ හැම වෙලාවෙම විනය නීතියදී කියන්න පටන් ගන්නකොට ස්වභාවිකතු වෙලා කියනවා මම මේ අපි දැන් ඔන්න මෝෂන් එක ගේන්න හදන්නේ අකමැති නම් පමණක් අත උසන්ඩ කැමැති නම් නිස්සද්ද භාවයෙන් මම කැමැති කියලා පිළිගත්තා කියලා කියවන කියවන කියවන කියවන පෝස්ට් කරනවා කියනවා ආයෙ පෝස්ට් කරන කවුරුත් අතිශය නැහැනේ සභා සම්මතයි ඒ තමයි සංඝ සභාවේ වැඩ කියන්නේ කතාව අඩු කරන්නමයි තියෙන්නේ අපි එකේ තියෙන්නේ මොනවා කරත් කතාව මේ කතංගති භාවයේ පේන තියෙන්නේ අස්මිමාන. ඒක නිසා අපි ඒකට ඇඟිල්ල තියාගෙන කල්පනා කරගෙන හිටියොත් මම ඊගාව වචන බින්දින්නේ කොයි වෙලාවෙද කියලා. තනියම ජීවත් වෙන්න ලස්සන වැඩේ තමයි උදේ නැගිටලා පැය කීයක් යනකම් කතාවක් වචනයක් කතා කරන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා. සමාවක් සබාවක් ඉන්නේ ගියාම රෑ 30ෙත් දොඩවනු. හීනෙමුත් දොඩවනු. බේරෙන්නම නැගිටපු ගමන් හා good morning how are you happy new year කියන පටන් ගන්න නැද්දකින් නොපතන් නොදොමකින් අර විවිකේ ඔක්කොම ඉවරයි. මුක්කෙක්වත් පේන තෙක් මානක පේන්න නැත්තම් චෝක්. ජීමෝ කියන්න ඕත නැහැ සේනක දෙනක තලිය කිව්වොත් එහෙම රේඩියෝ එකේ එහෙම එම් බඩක් කිව්වොත් එහෙම කොහොමද හිටියේ? ඒ රේඩියෝ ලයින් එක අනිත් දවසේ තරදන කරේද අපිට? මේ ආන්දර આવොත් එහෙම ඉවරයි අපේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් උත් ඉවර ඔක්කොම ඉවරයි. ඒක නිසා අද යන ක්‍රමයට බුද්ධ ආගම නගා හිටවන්න බෑ. හොඳට මතක තියාගන්න. අද මේ තියෙන ක්‍රම සේරම කතෝලිකයා හොයාගත්ත ක්‍රම. අහගමක් විනාශ කරන ක්‍රම ටික. මෙවගෙන් බුද්ධ ධර්ම විනාශ කරන්න බෑ. අහගෙන ඉන්න කෙනාට කියන ශ්‍රාවක දේශක සම්බන්ධය විතරයි බුද්ධ ධර්ම යන ක්‍රමය. ওই බහුජන මහාද්දියට ගිය ගමන් විනාශය කතං කති භාවයේ දිගි දිගටම නේ නිසා කාට හරි තේරෙන්න පටන් අර ගන්නවා නම් මොනවාරි එනවා, පේනවා, දකින්නවා මොන දේ වුණත් ඒ දේ පිළිබඳව කාගෙන්වත් අහන්න නැතුව මේක විනිශ්චය කරනවා නම් කරන්න තියෙන එකම දේ තමයි ඒකට නැවත නැවතෙන්ට දෙන්නේ. අනුපස්සනා කරන්න. අනුපස්සනා කරනකොට ඒක ඒක විශ්ව පෙන්ලා දෙනවා. මේ අනුපස්සනා කරන්නේ නැතුව අහන්න මේ ඉක්මනට ඊතවගෙන කණ්ඩනේ. දුම් ගහලා කණ්ඩනේ. ගැයේ ඉදෙන ගන්න නෙවෙයිනේ. ඒක නිසා අස්විමානේ නැති කරන්න හදන එකන අතෙන් යනකම් ක්‍රමී කර ගන්නවා. කාමයේ අතහැරලා කාම සංඥාට එනවා. කියන්නේ ගීගේ අතහැරලා භාවනා කරන්න හදන බෑනේ. රූප සංඥාවක් ගන්න. කය රූපයත් ගෙවෙනකම් භාවනා කරනවා. අන්න එතෙන්ද ගියාට පස්සේ තේරෙනවා මනෝපුබ්බංගමයි ධර්ම. මනෝසෙට්ටයි මනෝමයයි මේන ඔක්කොම මනෝමය දේවල්. උක නැවත නැවතෙන්න දෙන්න. බොරුව නැවතෙන්නේ නැහැ. එනවනම් නැවත නැවතෙන්නේ සත්‍ය පමණයි. ඒක තමයි විද්‍යාව ගත්ත උපක්‍රමය. විද්‍යාව කියනවා නැවත රිපීටබිලිටි කරන්න පුළුවන් නම් ඒක විද්‍යානුකූල සත්‍යයක්. කවුරු කරත් එකම ප්‍රතිපලය දෙනවා විද්‍යානුකූල සත්‍යයක්. ඒක තමයි අනුපස්සනා කරනවා කියන්නේ. ඒ අනුපස්සනා කරන්න කරන්න තේරෙනවා තමයි හුදේකලාවට කැමති වචනේ වශයෙන් කියන තියෙන්නේ අභිවදනේ නෑ. මේ කවාත් බහුල්ලේ නෑ. කෙටියෙන් කියන්න ඕන එකට ටික විස්තර වලලට අරන් කියවමක් නෑ. ඒක මහා කන්දස් කියාවක් නෙවෙයි. කියෙත short to the point short and sweet කියනවා. නොකිය ඉන්න එපා කියන්නේ. නමුත් අභිවදනයට යනකොටම තේරුම් ගන්න මෙතන තියෙන්නේ sannivedana ප්‍රශ්නයක් නැත්නම් මාන්නේ පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා තව කවුරු හරි හිතනවා කියලා හිතනද අනවශ්‍ය විදිහට අද්දද්ද කතා කරනවා කියලා. අපිත් එක්ක ඉන්න ඔක්කොම එක මට්ටමේ භාවනා කරපුවා නෙවෙයි කතා කරන වෙලාවේ තේරුම් ගන්න තියෙන්නේ මෙයාට මේ කියන පණිවිඩේ නෙවෙයි ඕන්ලා තියෙන්නේ මේ මම ඉස්සර කරන්නයි හදන්නේ. මට ඒකට එපයි කියන්න ඕනකමකුත් නැහැ. පෝෂණය කරන්න ඕනෙකුත් නෑ ඒකට අපන්නක ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා අවිරුද්ධව අහගෙන ඉන්න. හැබැයි Taman කියන්නේ ඉස්සලා කල්පනා කරන්න මං කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටික. ඒක මුල මේකයි මැද මේකයි අග මේකයි කිව්වට පස්සේ ඉවරයි. මේ ඕන කෙනෙකුට අහන්න අයිතියක් තියෙනවා. ඒක තේරුම් නැත්නම් විස්තර කරලා දෙන්න. තව කවුරු හරිම අසංවිධිතව කතා කරනවා නම් විරුද්ධ වෙන්න යන්න එපා. මෙන්න මේකට අපේ ශාසනය දීලා තියෙන සාමීචි සාමීචයට ගරු කරනවා කියන්නේ. සංඥා වෙනකොට සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ. යම් තැනකට ගිහිල්ලා එතන තියෙනවා නම් ගත්ත විවස්ථාවක් ඒකට එකඟ වෙනවා. ඒ විවස්ථාව හරිය නිසා නෙමෙයි එතන ඉන්නකම් ඒක කර මම යනවා. ඔබ මේ වරුවේ ඊයට ආවේ. උඹට මොකටද ඉංගම් බැලිලා? කීක ඉන්නකම් ඒක කරපන් ඵලයක්. හදන්න යන්න එපා. හදන්න විවේචන කරන්න ප්‍රතිසංශෝධන කරන්න ඕන කමක් නැහැ. මොකද මෙතන ඉන්නේ නැහනේ. ඒ නිසා ඕඩ දෙන නීජගහන මගේ සිංහල කමෙන්ට මං කියන්නේ වැවිලික වැවිලියෙකුට ලව් කරනවා නම් ලව් කරන්න කියලා පුතු ඉල්ලන්න එපා. එල්ලිලා හින්න බලන්න යන්න ඕනේ. බහුලයි ඉදිරියට යනවනම් පුතු බලාපොරොත්තු වෙන්න එපා. උඹ නෑ යන්නේ වැවිලිට ලංකාවේ ලව් කරන්න. පුටු වුණා පුටු පුටු ගන්න කෙනෙක් ළඟට ඵලයක්. දැන් අපි වැවිලි ගෙදර ගිහිල්ලා අපි මෙච්චර වැඩකට එක්කව මම පුටුවක් දෙන්න බැරිද කියලා ඇහුවොත් මේ හරියන්නේ නැහැ. ඒ වගේ තමන් තෝරා ගන්නව නැත්නම් ගමන් නම් යන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. ඒකට සාමීච ප්‍රතිපදා කියලා කියනවා. අරණ ප්‍රතිපදා කියනවා. රණ කියන්නේ රණ්ඩුව. ගැටුම. මේ නැති දෙයක් ඉල්ලනවා. කියන දේ වැඩි කියනවා. මේ දෙකම අසත්පුරුසයි. මොන හරි නැති දෙයක් ඉල්ලනවා නම් ඌ හිඟන්නේ. ඌට තේරෙන්නේ නැහැ තියෙන දේ ෂේප් කරගන්න හැටි. වැඩි දේ තිබුණාම බොබ්බට හොඳ මට්ටමට කාලා නැත කරපන්කෝ. අය මොකද්ද ඔකට මේ අභියෝජන අපි අභිචෝදන පත්‍රය ඉදිරිපත් කරන්නේ. ඒ නිසා කොතනකට ඉල්ලීමක් ඉල්ලන්න උනොත් හිඟනකමක් කියලා හිතන්න. හැබැයි බය වෙන්න එපා ඉල්ලන්න. මොකද අපි හිඟන්නෝ. බෑ අනවශ්‍ය දේවල් ඉල්ලන්න යන්න එපා. ඒකම තමක් වැඩිපුර දීලා හරි කරදර කරනවා චෝදනා කරන්න යන්න එපා. අශප්පුරුසයි. Taman සීමාව දැනගන්න. ඉතින් මෙව යෝගාවචර ජීවිතයකට අවශ්‍ය කරන සාමාන්‍ය දිනදා සාමාන්‍ය බුද්ධිය. ඒ නිසා යෝගාවචර දැනගන්න ඕනේ අපි ජීවත් වෙන සමාජයේ අපේ මට්ටමේ නෑ. අපේ මට්ටමේ සමාජයේ මනින්නත් එපා. එතන ක්‍රියාත්මක වෙන්න යම් ආකාරයකට ප්‍රශ්නයක් ඇති නොවන විදිහට කටයුතු වෙන්න. කතං කති භාවය ඇති නොවන විදිහට විචිකිච්ඡාවක් ඇති නොවන විදිහට කටයුතු කරන්න පුළුවන් නම් මේ මහා කැලයක් පැදින් හොලඟක් ගියා වගේ. හොලඟ ගියාට කැලියට මුකුත් වෙන්නේ නෑ. කැලයක් මැදි හමුදාවට යන්න කියන්නේ යන්න බෑ. කැලයක් මැදට ගලකට යන්න කියන්නේ යන්න බෑ. වතුරකට යන්න කියන්නේ යන්න බෑ. ඒක තලා පෙලාගෙන යන්නේ හුලඟක් යනකොට කොහොමද යන්නේ? ආන්නේ වගේ යෝග ජීවිතය හදා ගන්න ඕනේ අපිට යම් තැනක ඒ කතං කටි භාවයේ කියන මේ සැකමුසු තැන තියෙනවා හොඳට මතක තියාගන්න ආරම්භයේ තියෙන්නේ මේ අස්මිමානේ නැත්තේ නෑනේ අස්මිමානේ තියෙනවා හැබැයි අස්මිමානේ නැති චිත්තක්ෂණයක් කරන් දෙන්න පුළුවන් අර අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා මොනවත් නැති අනිමිත්ත මට්ටමට ගියාම පේනවා එතෙන්දී හිතිය දන්නෙත් නැහැ වෙලාව දන්නෙත් නැහැ ඉරියව්ව දන්නෙත් නැහැ මම යන්නේ හැබැයි මේ මම ඉන්න බව දැනෙන්නේ නිමිත්තක් ආවට පස්සේ හුලම හුස්ම ආවට පස්සේ ඒකට වෛර කරන්නත් එපා ද්වේෂ කරන්නත් එපා අර මොනවත් නැති අස්මි නැති තැනට වෛර කරන්නත් එපා ද්වේෂ කරන්නත් එපා ওই දෙකටම සමබර මට්ටමට එන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය මනුස්ස මනසක් නෙවෙයි ඒක අතිමානුෂික මනසක් විවේක ස්ථානෙටයි කරදර වලටයි සමසේ සලකනවා. මොකද මේ ඔක්කොම මේ වෙලාවේ මනෝපුබ්බංගම දේවල් තියෙන්නේ. මනෝසෙට්ට දේවල් තියෙන්නේ. මනෝමය දේවල් තියෙන්නේ. මේ කාම නෙවෙයි කාම සංඥා නෙවෙයි රූප නෙමෙයි රූප සංඥාව. අන්න එතෙන්ද ගියාට පස්සේ තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ විතර කරන මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන ගතියට යන්න භාවනාවේ සෑහෙන දුරකට යන්න ඕන. මම අතරමගේ තැනකදී කිව්වා වගේ අන්න එතෙන් ආවට පස්සේ ඒ දකින්න දේ හුදු මනෝ විකාරයක් විතරයි. දේවල් එනවා යනවා. ඒවට අලගිය මුලගිය හොයන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන් ගන්න එපා. ඒවට රිංග ගන්න යන්න එපා. ඒව ගැන කතා කරන්න යන්න එපා. යන්නේකට යන්න අරින්න. ආහන එතෙන්ට යනකොට සරුවචන සඳහන් කරලා තියෙනවා. දැන් ඒකේන ඒ මනසින් මේ විදිහට අනිමිත් අල්ල ගන්න පුරුදු වුණාට පස්සේ ටික ටික හෝ අස්මානේ කැඩෙන්න පුළුවන් తాවකාලිකව කඩන්න පුළුවන් තත්ත්වය ආවට පස්සේ දැන් ගිහිගේ අතරින්ද කියලා. එතෙන්ට එනකන් හොඳට මේ ගිහිගේ ඉඳගෙන මේ ටික කරත හැකි. පරිේශන රිහර්සල් එක කරත හැකි කියලා පස්සේ තමයි තේරෙනවා මතක තියාගන්න මේ භව සම්පත්තිය තියෙනවා. මම ට්‍රයිල් එක කරලා තියෙනවා දැන් හරි. ඊට පස්සේ ඒ තමන්ගේ විවේකී හොයාගන්න ළඟ ඉන්න කෙනකින් අහන්න යන්න එපා. මේ කිසි කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕනේ වමට සිග්නල් දැම්ම දකුණට කපුවා කියලා. ඒව කියලා දෙන්න ඕනේ නැහැ. ඔය කාගේවත් අවසර ගන්න යන්න බෑ. මොකද හැම කෙනෙක්ම අවසර දෙන්න අයිතිය කිල්ලුවාට මොකද එක්කෙනාට අයිති වාසිකම නැහැ. ඒගොල්ලන් තියෙන්නේ කාමයේ ගැන දැනන එක විතරයි. ඒ නිසා මෙතෙන්ට යනකන් දිනු කරගන්න පුළුවන් නම් මම හිතනවා අපේ මේ අවුරුදු 2600ක් පරණ වෙච්ච ශාසනයක ලකූ ජයග්‍රහණයක්. අපි ගීකවල වලින්ද මේ අමුදරුවන් රැකෙමින් ඔක්කොමත් කරමින් අපිට පුළුවන් නම් පේන්න තියෙනවා අපි ගినాපු විශාල බහ සම්පත්තියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ਸਰවඥාන්සික ප්‍රතිපදාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ඉදිරියට ගිහිලා අපේ කෙලස් කපන බවක් තේනවා. හැබැයි ඒක తాවකාලිකයි. කටමැත දොඩවන්න එපා. මම අශ්මිවාණි නැති කරගත්ත ඕ බලාපන් කියලා යන්න එපා. මොකද හිත වෙනකොට ආයෙනවා මෙයා. ඒක නැවත ජීවිත බුද්ධියට ගන්න එක සාක්ෂාත්කරණය බොහෝ කල ඇසුරු කිරීමෙන් කරන්න ඕනේ. ඒක තමයි අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. මේ මේ නිවීම දැක්කට පස්සේ මේ මේ Nirodhe දැක්කට පස්සේ Nirodha ගාමිනී පටිපදාවේ ඉන්නේ Nirodhe දැක්කට පස්සේ. මේක ඉස්සලා අත්දක් ගන්න ඕන తాවකාලික වශයෙන් චිත්තක්ෂණ වශයෙන් ඊට පස්සේ යා සම්මාදිට්ඨි සම්මා සංකප්ප වශයෙන් ඒ ක්‍රියාමාර්ගය කරගෙන යනකොට ඒක අර තාත්තා දන්නවා තාත්තා මැරුණාට පස්සේ බූදලිය මට එන්නේ කියලා නමුත් බූදලිය බුද්ධියට සින්න වෙන්න එපායි නැතුව බෑනේ Tamante කහසුරන්නේ බූදලිය දන්න තියෙන බව දැන ගැනීම නිරෝධය දැකීම වගේ ඊට පස්සේ ඒක බූදලිය <coughs> බුද්ධියට සින්න වෙන එක සින්න කරගන්න නීතිමය ප්‍රතිපදාව නිරෝධගාමිනී ප්‍රතිපදාව වගේ නිසා දෙන්නේගේ නිරෝධගාමිනී ප්‍රතිපදාව සමාන නැහැ. තමන්ට වැටුණාට පස්සේ ඒකට ගැළපෙන තාලෙට ජීවත් වෙලා ඒක පුළුවන් තරම් ජීවිතයට වද්දා ගන්න එක සාක්ෂාත්කරණය ඒකේ තියෙන ගැඹුර ඒකේ තියෙන දුප්පටි විජ්ජ භාවය පේනවා ඒක දැන් නිරෝධ මාර්ගයේ ප්‍රතිපදා සම්පූර්ණ කරාට පස්සේ රහතන් වහන්සේලාත් භාවනා කරනවා රහතන් වහන්සේලා දුතංග රකින්න. බුදුහාමුදුරුවෝ භාවනා කරනවා. මොකටේ? මෙච්චර අමානුෂික ළඟා කරගත්ත දේ ලැබුණට පස්සේ මොකටද ප්‍රතිපදා පුරන්නේ? මේ ඊගාටින ජනතාවට ආදර්ශයක් ඉතුරු කරන්න. ඒකේ තරම් ගැඹුරුයි. ඒ තරම්ම විවේකයක්. ඒ තරම්ම හුදකලාවක්. ඒක නිසා හුදකලාව වටනාකම කීකියා ඉන්නවා. ගැඹුරු වටනාකම කියනවා මොකද උපයාගත්ත දේ බුද්ධ විචින අතර ඒකට උත්සාහ කරන කෙනාට ආදර්ශයක් වශයෙන් එහෙම නැත්නම් පාටියක් දාන්න එපායි. වැඩේ හරි ගියයි කිය. ඉතින් සුද්දෙක් කියනවා මේ මේ ශාසනය විතරක් 84000ක් විතර කට්ටිය ධිවන් දැකලා තියෙනවලු. එක්කනාම සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගය එකම මිනිහෙක්වත් 84000 එක්කෙනෙක්වත් පාටියක් දාපු කතාවක් ත්‍රිපිටකේ කොහොමවත් නැති. නිවන් දැක්කයි කියලා පාටි දාලා නැහැ. බුදු පාටි දාන එක නැති වෙනවා. අශ්ලිමානේ නැති වෙනකොට ඌ හැඳි ගෑවිලා ගිහිල්ලා. දැන් කවුද පාටි දාන්නේ? පාටි දැම්මනම් තාම කක් අල්ලලා. එයිසා කියනවා මේ පාරේ අන්තිම අන්තිම බලාපොරොත්තු සුන්වීම තියෙන්නේ මේ පාරේ. ඒ නිසා යෝගාවචරයාගේ බලාපොරොත්තු තමයි බලාපොරොත්තු සුන්වීම. have an appointment with the disappointment කියලා කියනවා. ඉතින් ඌට කවදාකවත් disappointed වෙන්නේ නැහැ. ඉතින් අපි හිතන්නේ නෑ අනිකුත් දේවල් වල වගේ අපි මේ අපොයින්ට්මන්ට් එකක් ඇති වෙන ගමනක් කරලා නෑ. මේක විතරයි අවසාන પરමාර්ථයේ විපරිණාමයට පත් කළා. ඒක නැති වෙනවා. ඒ නිසා මේ අශ්විමානය පිළිබඳ කතාව මේකෙන් නම් කරන්න ඉවර කරන්න බෑ. බොහෝම ගැඹුරක් තියෙන එකක්. නමුත් මේක කියන්න පුළුවන්. එන්නේ මේ අශ්විමානයම 100%ක් නැති කරා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එයා ළඟ විචිකිච්ඡාවක් කතා කතා සල්ලංගින්න බෑ. නමුත් తాවකාලිකව නැති කර ගැනීම කරන්න පුළුවන්. ඒක කළ කළ යුතුයි. ඒක තමයි අභියෝගය. කිරුවට පස්සේ එයා දැනගන්න ඕනේ ඒකට අනුව ජීවත් වෙනවා කියලා ඒකට තරම් වෙන ජීවත් වෙන එක ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ඒක තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක වෙනකොට තමයි ලැබෙන ලාභේ තමයි මම කියන දේ කරන දේ දේවල් පිළිබඳව කවදාවත් සැකයක් ඉතුරු වෙන්නේ කවුරුත් මොනවා හිතුවද මට වැඩක් නැහැ. මං ගැන වැරදි හිතුවයි ගාණක් නැහැ. ඒක පිළිබඳ කෙටි ප්‍රකාශයක් කරලා තුන අචාන් බ්‍රහ්මවංශෝ ඒ ස්වාමීන් වහන්සේකින් ඇහුවලු කොහොමද ස්වාමීන් වහන්සේ කවුරු හරි රහත් වෙච්ච බව දන්නේ කොහොමද කියලා. රහත් වෙච්ච කෙනා කවදා ප්‍රශ්න අහන්නේ නැහැ කිව්වා. ඊයේ එහෙම කිව්වනම් දැන් අහසත් ප්‍රශ්න උත්තර වැඩ පිළිලක් තියෙනවා. ඒකට කවුරු ප්‍රශ්න අහන්නේ ගන්නෑ. ඔක්කොම රහත් වෙන්න ඕනේ ඉඳා. නමුත් හොඳට මතක තියානින්ද අපිට මේ ප්‍රශ්න ඇහිීම එන්නේ එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දිටියෙන්. අපි පිටකෙනගෙන් අහලා ඒක සුද්ධ කරගත්තට කමන්නේ නමුත් තමනොත් දැනගන්න ඕනේ මේ ප්‍රශ්නේ ඉන්න මූලය කොහෙද කියලා බලවෙ නැතුව ඉන්න පුළුවන් ප්‍රමාණයට ප්‍රශ්න අහන්න පටන් අරගත්තොත් නිකන් කාපිරි ඇට්ටෝන් ගෙදර ගියා වගේ කක කක යයි. ඒක නෙමෙයි කරන්න ඕන ප්‍රශ්නයක් ලියලා බලන්න ආයෙසනේ. ප්‍රශ්න ලියලා බලන්න මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන මගේ තණ්හාව නිසාද මාන්නේ නිසාද ditthිය නිසාද කියලා අල්ලදයි. ඇල්ලුවාට පස්සේ Tamanne මේ ප්‍රශ්න රිෆයින් කරන්න පුළුවන්. කරන්න කරන්න අන්තිමට තමම තමයි කර්මස්ථානාචාර්ය වෙනවා. තමම තමන්ගේ ප්‍රශ්න විසඳන්න බාටපත් වෙනවා. ඒකෙන් තමයි මේ කතං කති භාවයේ නැතිවෙන්න පටන් අරගන්නේ. එතකොට මේ කතං කති භාවයේ නැති වුණොත් IT ටෙක්නොලොජි එකට මොකද වෙන්නේ කියලා හිතන්නේ. නාසයි සදා සොප්ති. මයින්ඩ් ටු මයින්ඩ් ටෝක් එක පටන් ගත්ත දවසේ ටෙලිපති පටන් ගත්ත දවසේ මේ විකාර සේරම සුන්නත් දුරි වෙලා යනවා. ඒ මනසේ මනසට කතා කරන තරම් අපේ මනුස්සකම නැති නිසා තමයි මේ ටෙක්නොලොජි එකක් අපිට ඕනලා තියෙන්නේ. ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න හැබැයි හොඳට මතක තියාගන්න අපේ මනුස්සකම නැති වෙනවා. අද අම්මා තාත්තා කතා කරන්නේ සෙල්ෆෝන් එකේ. යහගේ ඉන්න දරුවා මෙයාගේ ඉන්න තාත්තට කතා කරන්නේ සෙල්ෆෝන් එකේ. මුණ මුණ හම්බෙලා කතා කරන්නේ ඒ තරම් මේ ටෙක්නොලොජි එක මනුස්සත්ව විනාශ කරලා තියෙනවා. ඇමරිකාවේ චීනවල එක ප්‍රාන්තයක් මට මම 71 මේක ලියලා 77 ලියලා තිබුණේ. ඒ ප්‍රාන්තයේට ඒ වෙනකොට මේ ටෙලිවිෂන් සිග්නල් වැඩ කරන්නේ තිබුණා. ඒ ප්‍රාන්තයේ ඉන්න ළමයි දර හොයාගෙන අම්ල තාත්තලා එකතු වෙලා හැන්දෑවට කතන්දර කියන බොහොම ලස්සන ජීවත් වෙනවා. ටීවී එක තියෙන ලෝකේ දරුවෝ මොකක්වත් නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙලිවිෂන් එකේ ඉස්සරහා ඉන්නේ දෙමාපියොත් එක්ක කිසිම සම්බන්ධයක් නැතුව. ඉතින් මේ මායානලේ නැත්තම් කොච්චර හොඳද කියලා 77 ලිව්වා. ඒ අවුරුද්ද තමයි ලංකාව ටෙලිවිෂන් එක ආවේ. ඉතින් ජනාධිපති බොහොම ආඩම්බරෙන් අඳුල්ලා දුන්නා අපිට නන්නලයින් කොන්ෆරන්ස් එකට අපි ඉස්සල්ලාම ටෙලිවිෂන් එක ගෙනාවා කියලා. ඉතින් ඒකේ පටන් ගත්ත පස්සේ ආපහු ගන්න පුළුවන්. කවදාවත් බෑ. ඒ නිසා තමන්ට පුළුවන් හුදකලා වෙන්න. තමන්ට පුළුවන් විවේක වෙන්න. තමන්න පුළුවන් මේ විස්රාමයේ ඇති කරගන්න ඒ සඳහා තියෙන එකම ක්‍රමය තමයි අර රූප සංඥාව දක්වම හිත ගෙනියන්න ඕනේ ඒකල බලන්න මගේ හිතේ අර කතං කතී භාවේ නැහැ විචිකිච්ඡාව නැහැ හැබැයි පොඩි වෙලාවකට ඉතින් ඒකෙන් ආදර්ශයක් ගන්න දවස පුරාම දිගටම මට ඒ தත්වෙට එන්න මම මොකද්ද කරන්න ඕනේ මගින් වෙන්න ඕනේ මොකද්ද කියලා කරන්නම් තියෙන යමක් නොකර ඉන්න එක ශික්ෂාව ඉතින් ඒකට බුදුහාමරෙන් අහන්න එපා ඒක බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කියලා දෙනවා මේ ජීවිතේම කතංගති භාවේ නැති කරලා අස්විමානේ తాවකාලික වශයෙන් නැති කරන ක්‍රමේ. ඒකට අපි Nirodhe කියලා කියනවා. අන්නේ Nirodha ගාමිනී ප්‍රතිපදා සකස් කර ගැනීමේ හැකියාව සහ සුදුසුකම සියලුම මනුස්සයන්ට සමාකාරව පිටලා තියෙනවා. ඒකෙදි කිසියෙත් උගන්නන්න දෙයක් නැත්තේ නෑ. අවශ්‍ය වෙලා තියෙන්නේ මෙතෙන්ද යන්න ඕන කියලා දැනගන්න. ඒකට කියනවා අත්තිකේයි uppanyāto maggo මෙතෙන්ද යන්න ඕන කියලා දන්නවනම් පාර තියෙනවා. කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ. අපිට වෙලා තියෙන අපි යා යුතු තැන මේකයි, પરමාර්ථය මේකයි කියලා තමයි සුද්ධ නැහැ අපේ. ඒක නිසා අපි අන්දාලියේ කැලේ ඇවිදින්න වගේ හැම ගහේම හැප්පෙනවා. යන යන තැන හැප්පෙනවා. මොකද මේ බලන්න යන දේ තේරුම් ගන්න. ඒක තේරුම් ගැනීම සම්මා දිට්ඨියෙන් වෙන එකක්. ඒක යන්තම් හරි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ওই රූප සංඥා දක්වම භාවනාව අඩු කරලා ඒක සමාගයේ ස්වභාවයේ බවට ප්‍රකෘතිය බවට පත් කරගත්ත දවසේ තීරෙයි අපි අය හත්ති කියලා හිත ආදා වඩාගෙන නිර්මාණය කරන හදන කරන හැම දෙයක්ම අස්මිමානේ ඇති කරලා කතං කති භාවය වැඩි කරනවා මේ සංඥාව ඇත්තක් කියලා අල්ලලා දෙනවා අපිට පුළුවන් නම් භාවනාදී අන සංඥා මට්ටමට ගෙනල්ලා මේ සංඥා මට්ටම බහුලීකත වෙන වැඩි නැත්තම් ප්‍රകൃතිය බවට පත් වෙන විදිහට ජීවිතයට අවසකස් කරගන්න ගියොත් අපිට තේරෙයි අපිට ලැබිලා තියෙන ඒ ක්‍රමසහ විදි අතින් කිසිම අඩුවක් නැහැ. අන්න ඒක හොයනද ਸਰවචනාදී හොයන්න ඕනකමක්වත් නැහැ. ඒක Taman තුලම තේරෙනවා. වැද්දගත්ම දේ තමයි මෙන්න මෙතෙන්දයි අපි යන්න ඕන කියන ඒ එල්ලේ මේ අස්පිමානේ නැති කිරීම, කතං කතිභාවේ නැති කිරීම කියන එක ඒත්තු අරගෙන තියනවද නැද්ද කියන එක හොඳට විවේක විචලාක සලකා බලන්න. මම මේ හිතාමතා කරන වැඩවල තියෙන්නේ මේ කතං කති භාවය නැති කරන අස්මිමානය නැති කරන වැඩක්ද? එහෙම නැත්නම් යටි නූලෙන් අස්මිමානය ඇති කරන නැත්නම් විචිකිච්ඡාවෙන් පටන් ගත්ත වැඩ පිළිවෙලද කියලා හොයලා බැලුවොත් දකින්න අමාරු. ඒක විනිවිද දකින්න අමාරු තැනක්. දුප්පට විජ්ජ තැනක්. නමුත් මේක දැනගෙන කටයුතු කෙරුවොත් එතන ඒක විශ්න ගන්න පුළුවන් ගතියක් තියෙනවා කියන එක මතක් කරමි. දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපේ ධර්ම දේශනාවලිය સમાප්තියක් මේක බවටපත් වෙනවා. සිළු දිනාට තමයි මෙතෙක් කල් කරගෙන ගිය වැඩෙන් ඉදිරි ගමන පිළිබඳව පෙරදක්ම පිළිබඳව සහන් එලියක්. එහෙම නැත්නම් පූර්ව නිමිත්තක් පාල වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනා සා දේශනාවලිය නිමාව සටහන් කරනවා. සිළු දිනාටම තිරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.